අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 81 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි අවස්ථාව ලබාගෙන තියෙන එළඹිලා තියෙන ඒ නිසා සීලමු දෙනා ධර්ම දේශනාවකට tempත් වෙලා සාදුකාරයක් පවත්වමු ශ්‍රද්ධා ධර්ම ගෞරවයෙන් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තිස්සෝ ඉමා භික්කවේ විපත්තියෝ කතමා තිස්සෝ සීල විපත්ති චිත්ත විපatti දිට්ඨි විපatti තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පසුගිය භාවනා වැඩමුළු 80 වගේම මේ 81 වෙනි භාවනා වැඩමුළුවටත් ඒ කරගෙන ආපු චාරිත්‍රාක් ඉදිරියට ගෙන යාමක් වශයෙන් උයි මේ ධර්මදේශන අනුග්‍රහයක් නැත්තම් සුත අනුග්‍රහිතයක් සලකලා හැමදාම මේ පැයක හෝ ඊට වැඩි කාලයක් ධර්මදේශනාවක් සඳහා වෙන් කළා තියෙනවා. ඒක භාවනා සඳහා තමන්ගේ වටිනා කාලය වෙන් කරගත්ත පූර්ණ කාලිනව භාවනා කරන යෝග යෝගිනීන්ටත් භික්ෂු භික්ෂුණීන්ටත් එහෙම නැත්නම් පැවිදි උපැවිදි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලැබිය යුතු අනුග්‍රහයක්. ඒ නිසා අපි වටිනා කාලයෙන් වටිනා කොටසක් වෙන් කර ගන්නවා මේ ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒ ඉදිරිපත් කරගන්න ධර්ම කොටසත් සාමාන්‍ය එදිනෙදා වහන බණ වලට වැඩිය අර අපි කරගෙන යන බණ භාවනාවට නැත්නම් සතිපට්ඨානයට ආධාර උපකාර වෙන විදියටයි තීරුම් කරගන්නේ. එතකොට Tamanට මේ වෙනකොට මේ ස්ථාන පැමිණිච්චාම ලැබිලා තියෙන උපදේශ වගේක් තියෙනවනේ. කමටහනක් කියලා එකක් තියෙනවනේ. සිල්පද කියලා එකක් තියෙනවනේ. අනිවා පිළිබඳව අපිට ටිකක් විස්තර සහිතව විශේෂ මේ සූත්‍රය අපිට ඉද දෙන හැටියට විස්තර සහිතව අපිට සලකා බලන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට මේ ධර්ම දේශනා අහගෙන ඉන්නකොට මේ හැම උපදේශයක්ම, මේ හැම කමටහනක්ම, මේ සිල්පදයක්ම යම් කිසි පදනමක් නිදානයක් ඉතිහාසයක් ඇතුව ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නිසා ඒ ඉතිහාසය පිළිබඳ නොදැනුවත් දේ දැනගන්න ලැබෙන එක ධර්මදේශනාවකදී ලැබෙන ලාභයක් අසුතං සුනාති නාහපු දේවල් අහන්න හම්බ වෙනවා ඒ වගේම තමයි අතනින් මෙතනින් ඇහිලා පෙළ ගැහිච්ච නැති ගොනු වෙච්ච නැති බිඳු වෙච්ච නැති කරුණු එහෙම ගොනු වෙන්න පටන් ගන්නවා සුතං පරියෝද පේති අහපු දේවල් වල පෙර පසු සම්බන්ධතා. හේතුඵල සම්බන්ධතා නැවත නැවත අහනකොට සම්බන්ධ වෙනවා. කංකං විතරති ඔය දවල් ප්‍රශ්න විචාරාත්මක වෙලා ඇහුවා වගේ හැම කෙනාටම තියෙනවා ආධ්‍යාත්මික ගමනේ යම් යම් ප්‍රශ්න සකකටයුතු දැන් දිගිදිහිත් සමාඩ බණහගෙන ඉන්නකොට තමන් මෙතුවක් බණහල ඉගෙන ගත්ත කරුණු වගේම මේ අහන බණේදිත් ඒ ත්‍රිපිටි දෙගිඩියාවල් නැති වෙලා සැකකටයුතු තැන් වලට උත්තර ලැබෙනවා. දිට්ඨින් උජ්ජු කරෝති තමන් මේ බණ භාවනා අපි හිතමු ඉස්ලාම වතාවට භාවනාවට ආපු කෙනෙක් ගැන අපි උදාහරණයක් ගත්තොත් ඒ කෙනා මේ වෙනකන් දාන සීල කටයුතු කරගෙන අවිල්ල තියෙනවා. ඉතින් ඒ දෙක කරගෙන ආවේ තමන්ගේ ලෝකේ පරිසරයේ තියෙන හොරු ගොඩක් මැද තමයි දන් දෙන්නේ අපි. ඒ නිසා අපි මේ ලෝකයා කරන වැඩක් කරන එකක් නෙවෙයි දානේ කියලා කියන්නේ සුවිශේෂී කටයුත්තක්. ඒ වගේම දුස්සීල ලෝකයක ඉඳගෙනයි සිල් රකින්නේ. ඉතින් ඒක නා සෑහෙන දුරට ඒ වෙනකොට යම් යම් ආකාරවලට කර්මේශා කර්මඵලයේ පිළිබඳව යම් දෘෂ්ටි නැත්නම් වැරදි මත අයින් කළා සම්‍යක් දෘෂ්ටි හදාගෙන තියෙනවා. නමුත් ඒ කෙනාට තාම ඒ සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මුණ ගැහිලා නැහැ, හමු වෙලා නැහැ. ඒ නිසා අර දාන සීල කරගෙන ආපු එකනා භාවනාවට ආපුවාන් පස්සේ ඒ භාවනා සම්බන්ධ බණහනකොට අර තමන් මෙතෙක් කරගෙන ගිය ඒ දෘෂ්ටිවල ඍජු වීමක් අදපළුදු කෙලින් වීමක් සිද්ධ වෙනවා. දිට්ඨින් උජ්ජු කරෝති. ඒ වගේම චිත්ත මනස පසීදති. අහගෙන ඉනකොටමත් මූණ පිපෙනවා. හිත පිපෙනවා. ඒ ධර්මයක තියෙන సౌందර්යය ඒ විදිහට නැත්නම් ආනිසංශ පහක් ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් ඡායේ සූතමය ඥානය එහෙම නැත්නම් ඒ සූතමය අනුග්‍රහිතය දන් දෙන කෙනාටත් වඩා සිල් ලකින කෙනාටත් වඩා භාවනා කරන කෙනාට බොහෝම කුල්මත් කරන සුළුයි. බොහෝම උනන්දු කරන සුළුයි. ඒ නිසා ඒකේ අනුග්‍රහිත එකක් තමයි සුත අනුග්‍රහිතේ ඒ සඳහා අපි සීලයක පීඨනක සීල අනුග්‍රහිතය කියනවා. ඊට පස්සේ සාකච්ඡා මාර්ගයේ කමඨහං සුද්ධ කිරීමේ <clears throat> ප්‍රශ්න විචාරාත්මක වැඩවලින් සාකච්ඡා අනුග්‍රහිතය කරනවා. එතකොට තමයි යාට සමත සමාධි පැත්තට තල්ලුවක් හිත අලුත් වීමක් සිද්ධ වෙන්නේ විපස්සනා පැත්තට ප්‍රඥා පැත්තට සාල්තු වීමක් වෙන එකට කියනවා සමතනුග්ගහිතය විපස්සනා අනුග්ගහිතය කියලා. ඉතින් මේ විදිහට මේ අපේ සම්ප්‍රදායේ තියෙන චාරිත්‍රයක් තමයි ඒ පැලවලට වතුරක් කරන වගේ නෙලාගත්ත මල් වට්ටියකට පැන් ඉහින්න වගේ වරින් වර වරින් වර ධර්මයේ හැඬ සලස්සන්න ඕනේ. ඉතින් අපි ඒකයි මේ දවසේ වටින පැයක් මේ ධර්ම දේශනාව සඳහා වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවත් අර කලින් කිව්වා වගේ දාහණය පිළිබඳ කතා නෙවෙයි අපි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හිතන්න නරකයි අපි දාහණය ගැන නොසලකා ඉන්නවා කියලා. නෑ අපි මේ මෙතෙන්ට ආවේ ඊට එහා ගිය වැඩකට. ඒ වගේම සීලය පිළිබඳවත් අපි සම්ප්‍රදාන කුල වචනේ කියනවනම් ලංකාවේ අපි පන්සලකට ගිහිලා සිල් ලකිනකොට ඇහෙන කතාවක් නෙවෙයි මෙතන ඇහෙන්නේ. ඊට වැඩිය භාවනාවට නතු වෙච්ච භාවනාවට තුරු දීප භාවනාවට නින්න පොනක කතාවක් තමයි ඇහෙන්නේ. ඒ නිසා මේවට අපි තෝරාගන්නේ ඒ ත්‍රිපරිවට්ටයටම ගැළපෙන සීල සමාධි ප්‍රඥා කියන පූර්ණ කාලීන භාවනා කරන අයට ගැළපෙන ධර්ම මාතෘකාවක්. ඒ නිසා අපි කී gedera ඉන්නකොට රකින්න ප්‍රතිපදාව දාන සීල භාවනා වශයෙන් කවුරුත් ප්‍රසිද්ධව දන්නවා. නමුත් අපි පූර්ණ කායින භාවනාවට ගිය ගමන් මේ ප්‍රතිපදාව දාන සීල භාවනා ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවට මාරු වෙනවා. දැන් අපි මේ ආහන බණ මේ කතා සම්බන්ධ කරගන්න බණ අන්නේ වෙනස හුවා දක්වන බණ. ඒ නිසා කාට සාටව නමුත් සමහරට අලුත් දේවල් ඇහෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ටික හොඳට මතක තියාගන්න ගන්න අර චිත්ත මනස පසීදති කියන විදිහට හිත පිබිදීමක් ඇති වෙනකොට අපි ඒ කියන්නේ හිත අලුත් වීමක් කියලා. ඒ අලුත් වීම නිසා කොතනක භාවනාදී වැටුණත් බණ අහන්න අහන්න නැවතත් නැගී සිටීමට බණ ආධාරයෙන් නැගී සිටීමට හෝ Tamanටම Taman නැගී සිටීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ අනුවයි මේ සුතානුග්‍රහිතයට අපි මේ කාලය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වාගේම තමයි ඒ සූත්‍රමේ වශයෙන් අපි මේ ඉදිරිපත් කරගන්න ධර්ම දේශනා දේශනාවලියක් විදිහට වැඩමුළුව පුරා දිගට විකාශ වෙලා යනකොට විහිලා යනකොට අපිට මේ හදාගන්න පදනෙමින් ගැඹුරකට එකම පිරිසක් එකම වහලයක්කට නැවත නැවත හමු වෙන නිසා කාරණාවෙන් ගැඹුරෙන් ගැඹුරට යන්න පුළුවන්. ඒ නිසා අපි හැමදාම වැඩමුළු වලදී දේශනාවලියක් විදිහට තමයි පවත්වන්නේ. මේ වතාවෙත් දේශනාවලියක ආරම්භයක් අද මේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඉදිරිපත් කරගත්තේ මේ pāli පාඨය තිස්සෝ මේ භික්කවේ විපත්තියෝ කියන මේ සර්වජන් වහන්සේගේ මේ ත්‍රිමුඛ දේශනාව පොත්පත් පෙරළ නැත්තන්ගේ දැන ගැනීම සඳහා කියනවනම් අංගුත්තර නිකාය කියන පොතේ එහෙම නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය තික නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. මේකට විපත්ති සූත්‍රය වගේ කියලා අපිට නමක් තියාගන්න පුළුවන්. නමුත් මේ සූත්‍ර 10ටම මිස එකින් එකට නම් දීලා නැහැ සිංහල පොතේ බුරුම පොතේ සමහර විටක නම් ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේකෙදී සරුවචන් වහන්සේ ඒ භාවනා ජීවිතයට අවශ්‍ය කරන්නා වූ දතයුතු විපatti තුනක් සහ සම්පatti තුනක් විස්තර කිරීමටයි මේ ಉದ್ದೇಶයක් තියන්නේ. වෙන්කොට කියමනක් කරනවා. වෙන්කොට දැක්වීමක් කරනවා. මාත්‍රිකා කියමනක් කරනවා. ඒකෙදි ඉස්ලාම කියනවා තිස්සෝ ීමේ භික්කවේ විපත්තියෝ. මහනි මට පේනවා මේ ශාසනය කටයුතු කරන උපාසක උපාසිකාවන් නැත යෝගි යෝගිනියන් නැත්නම් භික්ෂු භික්ෂුණීන් කියන මේ හතර වර්ගෙට විපත්ති හතර තුනක් තියෙනවා. ඒ විපත්ති තුන දන්නේ නැතුව ඒ අත්ත මොන ප්‍රාර්ථනා නැතුව මොනතරම් මහන්සිලා කටයුතු කරත් ඒ නිකන් ගඟටින් කැපුවා වගේ වැඩක්. ඒ නිසා සාරුවචනහන්සේ බලාගෙන ඒ දිහාට හැරිලා මේ ශාසනය කටයුතු කරන උපාසක උපාසිකාවක් වේවා භික්ෂු භික්ෂුණියක් වේවා ඒ විදිහට මේ වටින හොඳ දෙයක් කරන්න කියලා අමාරු වැටෙනවා නම් ඒකේ වගකීමක් තියෙනවා සරුවච්චන් වහන්සේට. ඒ අත්තන්න දැනුවත් කරන්න මේ මේ කරුණු දන්නේ නැතුව මේ ගමනේ යන්න අමාරුයි. මේකේ තියෙනවා දුෂ්කරතැන්. මේකේ තියෙනවා බොරු වලවල්. මේකේ තියෙනවා කටුකොහල්. අන්නේ කටුකොහල් ස්ථාන දන්නේ නැතුව ගියොත් රෑ වැටිච්ච වැටි දවල් වැලෙන්න ඉඩ තියෙනවා. යනු බලනකොට මේ විපත්ති තුන දාන සීල භාවනා කරන ගියෙකුට වඩා ශීල සමාධි ප්‍රඥා වශයෙන් සදී පැහැදී කටයුතු කරන අත දැනගන්න ඕනේ. ඒ විපatti තුන සීල විපatti, චිත්ත විපatti, ditthi විපatti. ඒකම තමයි ওই සීල සමාධි ප්‍රඥා කියලා අපි වෙන ශික්ෂා පැත්තෙන් කතා කරනකොට මේ තුනම තමයි කතා කරන්නේ. ඒ නිසා අපි මෙතන මේ කියන සීල විපත්තිය සීල ශික්ෂාවක් වශයෙන් දක්වනකොට සීල කියන පදයේ මේ විශේෂණ පද දෙකකට යෙදෙනවා විපත්ති පදයට සහ ශික්ෂා කියන පදයට. ඒ වගේම සමාධි ශික්ෂාව නොපුට නොපිටට හිටියොත් අරියාදුවට හිටියොත් නුහරට හිටියොත් ඒකට සමාධි විපත්ති කියන්නේ චිත්ත විපත්ති කියලා කියන්නේ. ඒ චිත්ත භාවනා කියලත් ඒකට කියනවා සමාධි භාවනාවට. ජීව සර්වචන්හන්සේ මේ වගේ තැන්වලදී තමන් වහන්සේගේ සර්වඥතා ඥාණය ගැලපෙන විදියට අදාළ ගැළපෙන වචනේ පාවිච්චි කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට චිත්ත භාවනා සමාධි භාවනා කියන ප්‍රශ්නේ නැත්නම් චිත්ත විපatti සමාධි විපatti කියන වචන පටලැවෙනවා නම් ඒක මුලින් ඉඳලම සූද්ධ කරගෙන යන්න ඕනේ මේ සූත්‍ර වලියට සූත්‍ර දේශනා වලියට අවුම්කම් දෙනකොට විපatti වශයෙන් කතා කරනකොට සමාධියේ විපත්තියට තමයි චිත්ත විපatti කියලා කියන්නේ. ඒ සමාධිය වඩන භාවනාවක් ගැන කතා කරනකොට කියලා සමාධි භාවනා කියලාත් කියනවා චිත්ත භාවනා කියලාත් කියනවා ඒ වගේම තමයි ප්‍රඥාව ගැන සීල සමාධි ප්‍රඥාව ගැන කතා කරනකොට විපත්ති පැත්තෙන් කියනකොට ප්‍රඥා කියන වචනය දිට්ඨි වශයෙන් තමයි ඉදිරියපත් වෙන්නේ දිට්ඨි විපත්ති ඒ නිසා සීල විපත්ති චිත්ත විපත්ති දිට්ඨි විපත්ති කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥාවන්ගේ නුහුරට ගත්ත පැතිය. වමතින් අල්ලන්න ගියොත් ওই ටික තමයි වෙන්නේ. ඒ නිසා අල්ලන්න අල්ලනවා නම් දෝතිම්ම. එම් බැරි නම් පැත්තක තියලා නිකන් ඉන්න. මොකද පැත්තක තියලා නිකන් ඉන්න පුළුවන් අපිට බෞද්ධ වශයෙන් දාන සීල භාවනා කියලා දාන සීල කරගෙන සාමාන්‍ය මට්ටමකින් ඉන්න පුළුවන්. නමුත් අපි එයින් එහාට ගිහිල්ලා මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්නකොට එහෙම නැත්නම් පැවිද්දකට අරණ්‍යගත වීමකට සම්බන්ධ වෙනකොට අපි ඊට වඩා මේ සංසාරේ බය ටිකක් වැඩිපුර තේරුම් අරගෙනයි තියෙන්නේ. අනික් සාමාන්‍ය බෞද්ධයන්ට වඩා සංසාරයෙන් ගැලවීම අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. අනේ මේ ඉස්සරහින් තියාගත්තට පස්සේ ඒ සාමාන්‍ය බෞද්ධයා තුල තියෙන දාන සීල භාවනා ගැන තැකීමක් කරන බෞද්ධයා තුල තියෙන සීලයේ පිළිබඳ සැලකිල්ලට වැඩිය වැඩ වැඩි සැලකිල්ලක් නැතිව අවශ්‍යයි. අනේ ඒ මට්ටමට නැතුව අපි එදිනදා ජීවිතය ගත කරන සීලය මේ මෙතෙන්ට එනකොට විපත්ති කර වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට දිගපල්ල ඇතුව සීලය ගැන නොදැන සමාධි ප්‍රඥා ගැන විතරක් හිතලා කටයුතු කරමු. ඒ නිසා අපි එදිනදා ජීවිතයේ තිබුණු සීලය මෙතෙන්ට එනකොට අලුත් කර ගැනීමක් කරමු. මේ අලුත් කර ගැනීමට සරුවච්චන් වහන්සේ මේ මාතෘකා යටතේදීම කියනවා සීලය නිටතරම අදි සීලයක් වටපත් කරගන්නයි කියලා. ඒ නිසා අපිට යම් ප්‍රමාණික හික්මීමක් ඕනේ. අපිට යම් ප්‍රමාණික සදාචාරයක් ඕනේ. අපිට යම් ප්‍රමාණික මේ ශිෂ්ටාචාරයක් ඕනේ. සංස්කෘතියක් ඕනේ. සීතල ගතියක් ඕනේ. ඒක සාමාන්‍ය ජීවිතේ ජීවත් කරවන්නත් අමුදරුවන් වශයෙන් ජීවත් වෙනවා දරුවන් ඉදිරිපිට සිල්වන්ත වීමටත් ශිෂ්‍යයන් ඉදිරිපිට ගුරුවරයන්ට සිල්වන්ත වීමටත් බෞද්ධයන් ඉදිරිපිට භික්ෂුවට සිල්වන්ත වීමටත් සීලයක් අවශ්‍යයි. ඊට එහා ගිය යමක් මෙතන කියවෙනවා තමන් පූර්ණ කාලීන භාවනා කරනකොට යෝගාවචරයක් වෙනකොට ඒ සීල පිළිබඳව වර්ණ ගීමක් අලුත් වීමක් අවශ්‍ය නිසා ඒ සීල හැම වෙලාවෙම අදි සීල ශික්ෂාවකට තුඩු දෙන විදිහට කියන්නේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ තියෙන සීලය හොඳ නම් අපි මෙතන වඩා හොඳ සීලයකට හැම වෙලාවෙම සැදී පැදී සිට ගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි මේ බරපතල වැඩක් කරන්න හදන වෙලාවේදී හිත අලුත් කරගන්නවායි කියන. ඒකට අපිට පුරුදු පළපුරුදු සීලය මදි. ඒ නිසා අපි ඒලාට හිත අලුත් කරගෙන සීලය හොඳට පන්නරේ තියාගන්න ඕනේ. ඒ එවැනි පන්නරයක් නැතුව ඒකේ අඩුපාඩුකම් තියෙද්දී ඒ ඊට වැඩිය බරපතල වැඩකට ගියොත් ශීලයෙන් නොත්තකා හැරීම නිසා නොසලකා හැරීම නිසා විපත්තිකර தත්වකට එන්න ඉඩ තිබේ. අන්නේ විපත්තිකර தත්වේ පුංචි කරලා සලකන්න යන්න එපා. සලකලා සාසනයටත් ඇවිල්ලා සාසනයේ අමාරුකම් වලට වැටෙන කට්ටියගේ ගැළවුම සඳහායි සරුවචනන්සේ දේශනා කරන්නේ භික්ෂුවක් වෙච්චාම භික්ෂුව කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන වූත් කියන සූත්‍රාන්ත අර්ථකථනයයි. ඉතින් මේ භික්ෂුවක් වෙන්න පුළුවන් උපාසකෙක් උපාසිකාවක් භික්ෂුණියක් භික්ෂුවක් හතර නඩේම සංසාරට බයයි. සංසාරෙන් ගැලවෙන්න කටයුතු කරනවා. අන්න එහෙම කෙනෙක් මේ විපatti තුන දැනගන්න ඕන. Taman සීල විපatti කියන්නේ මොකද්ද? චිත්ත විපatti කියන්නේ මොකද්ද? දිඨි විපatti කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි අද දේශනාවදී ආරම්භයක් විදියට ඉස්සරහින් තියාගන්න යන්නේ මේ සීල විපatti කියන එක කොහොමද භාවනා කරන යෝගාවචරයෙකුට බලපාන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම තුනක් මෙතන විපatti තියෙනවායි කියලා. සරුවචනාංශයක සීල විපatti, ditthi විපatti, චිත්ත විපatti කියලා තුනකට නම් කරලා පෙන්නනවා. ඒකට උද්දේශ වාරය කියලා කියනවා. පාටුන පොතක පාටුන ලියනවා වගේ. ඊගාට නිද්දේශ වාරයක් සරුවචන සඳහන් කරනවා මේ සන්දර්භයේ යටතේ මේ ගත්ත මාතෘකාව යටතේ මේ සීල විපatti කියලා මම අදහස් කරේ මොකද්ද? ඒකට කියනවා නිද්දේශවාරය කියලා. අර කියපු මාතෘකාව ටිකක් විස්තර සහිතව කියනවා. ඒ නිද්දේශවාරයේදී බුදුජානහන්සේ මේ සූත්‍රයේ පසුබිමට සාපේක්ෂව මොකද්ද සීල විපatti කියන එක අදහස් කරන්න කියන එක නම් කරනවා. ඒ නිසා ඉස්සලා අපි දන්නේ මේ යන්න හදන මාතෘකාවේ නැත්නම් අනු මාතෘකාවේ නම තමයි සීල විපත්තිය. ආයේකේ යටතේ එන දේවල් තමයි පානාතිපාතා පානාතිපාතය එහෙම නැත්නම් සතුන් මෙරීම කටයුතු සිද්ධ වෙනවනම් බණ භාවනා කරන කෙනෙක් අතින් අයිති ඒකට අපි කියනවා එයා සීල විපත්තියකට වැටලා තියෙන්නේ ඒ தત્ත්වයේ දිගින් දිගටම තියෙද්දී එයාට මේ සමාධි නැත්නම් චිත්ත භාවනාවක් ප්‍රඥා භාවනාවක් කරන්න බෑ මේ මිනිස්සයා අලුගෝසුවෙක් ගහලෙක් සතුන් මරන්නේ. ඉතින් ඒ නිසා එයා දැනගන්න ඕනේ මම සතුන් මරන්නේ නැහැ විතරක් නෙවෙයි මරුන් මරන්නේ නැතිවීමේ ශික්ෂාවට එළඹිලා ඒක පණ වගේ රකින්න ඕනේ. මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මැර වූ දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. ඒක නිසා අපි මම සතෙක් මරන්නේ කිව්වට යම් හේතුවකින් ඉංගියකින් සතෙක් මරණ දෙයකට උඩගෙඩි දෙනවනම් උදව් ආධාර කරනවා නම් අපිට ඒ කරන ප්‍රමාණයට ඒකේ කොටහක් හම්බ වෙනවා. ඒ වගේම කවුරු හරි සතෙක් මරවපු දෙයකින් මම යැපෙනවනම් දන දන දක දක ඒකටත් ආධාර ඒ සම්මාදන් වෙච්ච ප්‍රමාණයට අපාගාමී වෙන අකුසල සිද්ධ වෙනවා. ඒ නිසා සතු මරීමෙන් මම මේ සතු මරීම සීල විපත්‍යයට හේතු වෙනවා. ඒක නිකන් අපි මම කැත්තක් පොල්ලක් අරන් ගිහලා සතෙක් කරා දාලා බෙල්ල කපන එක විතරක් නෙවෙයි. මුතු වග වෙන්න ඕනේ මම මරවන්නෙත් නෑ මම මැරවූ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ කියලා. ඉතින් ඒක කියනවා සත්ව ඝාතනය සම්බන්ධ ආජීවය කියලා. ආජීවය කියලා කියන්නේ සතුන් මැරවූ දෙයින් ජීවත් වෙන්නේ අපේ ගංගෙවල වල තියෙනවා මම මුහු වෙන්නවත් දෙන්නේ අපරාධ සල්ලි අපේ දරුවන්ට කියලා සමහර අම්මලා තාත්තලා ඒ අපරාධ සල්ලි වලින් දරුවන්ට බඩ පෝෂණය කරන්නේ. අපි දරුවන්ට මුහු වෙන්න තියන්නේ නැහැ මෙව්වා මොකද අපාගත වෙනවයි කිය. අනේ මේ වගේ යෝගාවචරය දැනගන්න ඕනේ මම මරන්නෙත් නෑ, මරවන්නෙත් නෑ, මැර උදෙන් ජීවත් වෙන්නෙත් නෑ. ඉතින් මේක මේ ජීවිතෙම වගේ වෙන දෙයක්. ඒකට අපවත් වෙච්ච ලොකු සාංශ කිව්වේ <coughs> යම් කෙනෙක් මරන්නෙත් නැති වෙන්නත්, මරවන්නෙත් නැති වෙන්නත්, මැර උදෙන් ජීවත් වෙන්නෙත් නැති වෙන්නත් පොරොන්දු වෙනවනේ එයා නිවන් දක්නා සීලයක් රකින්න කියලා. ඒ ගත කරන සීලයට අනුරූපව ගත කරන හැම චිත්තක්ෂණයකම අර පුදුමාකාර පිං රැස්වීමක් වෙනවා. මොකද ප්‍රතිපත්තියක් වශයෙන් විරමණ සීලයක සමාදන් වෙලා ඒක අරසා කරගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා සීල ආරක්ෂාව කිය. සත්ව ඝාතන පිළිබඳ සීල ආරක්ෂා. ඒ වාගේම අදින්නාදායි හෝති. නුදුන් දෙයක් ගන්නාසුළු වෙනවා. තමන්ට වෙත පැමිණිලා නුදුන් දෙයක් ගන්නවා. ඉතින් අදින්නා දාණය කරන්නෙත් නැහැ. ඒක කවුරුත් ලව කරවන්නෙත් නැහැ. බාලුන් ලව ඔසට බාවන්න වගේ. ඒගොම හොරකම් කරපු දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. ඉතින් මේ නිසා සරුවචන් වහන්සේ මේ අදින්නා දාන ශික්ෂාවට දීපු සුවිශේෂී සැලකිල්ලක් වෙන්න ඇති මේ පිණුසිඟා වැඩලා ජීවත් වෙන එක. කවුරු හරි දෙන දෙයක් පාත්‍රයට වැඩිච්ච දෙයක් පිණ්ඩ පාතයක් අරගෙන ජීවත් වෙනවා. ඒ වගේම කවුරු හරි පූජා කරපු සිවුරක් ඇඳගෙන ජීවත් වෙනවා. කවුරු හරි හදලා දුන්න සීනාසනයක් අරගෙන ජීවත් වෙනවා. නැත්නම් ගලක් කර ජීවත් වෙනවා. නැත්නම් ගහක් කර ජීවත් වෙනවා. ගස් බින්නක ජීවත් වෙනවා. එතකොට නුදුන් දෙයක් ගැනීමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඒ දේ උත්කෘෂ්ඨම දේ කියලා අපි හිතනවා නම් භික්ෂුවකගේ තියෙන මේ සිව්පතේ පිළිබඳව පිරිසුදුකම විවිතුරුකම ඒක ගිහියැත්තෝ බොම ආශාවෙන් බලාපොරොත්තු වෙන උත්කෘෂ්ඨ තත්ත්වයක්. එයාටත් හරි අමාරුයි. එහෙම අනුන් දෙන බතක් කාලා ජීවත් වෙන මොකද ගිහියන්න බත් දෙන්න එහෙම කවුරක්වත් සැදී පැහැදී නැහැ. ගිහියන්න මේ අඳු බැඳ ගනින් කියලා දෙන්න එහෙම කවුරක්වත් අපිට නැහැ. අපිට මේ සීනාසනේ උඹ හිටපන් කියලා දෙන්න කවුරක්වත් නැහැ. ඉතින් අපිට ඒව හම්බ කරන්න ඕනේ. ඒ හම්බ කරන හැම වෙලාවෙදීම යා ඒ හම්බ කිරීම සඳහා ඒ නොදුන් දේ ගැනීමේ කටයුතු කරන්න ගියොත් මේ ජීවිතයේ සමාලලට හොඳ ලස්සන කෑම කාලා හොඳ ලස්සනට ඇඳගෙන හොඳ සීනාසනල ජීවත් වුණත් එකතු වෙන්නා වූ විපත්ති කර තත්වේ නිසා ඒ කාපු කටට ලෝදිය වැක්කෙන ඉඩ තියෙනවා ඒ ලස්සන ඇඳපු ඇඳට රත්තර රත් වෙච්ච යකඩ තහඩු වදින්න ඉඩ තියෙනවා ඒ ඉන්න නිවාසයේ වෙනුවට අපාගත වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒ නිසා විපත්ති කර తত্ত্বය කරන කලට පව් මීරිය මීෂේ විඳින කලට වෙයි දුක් දැඩි වෙයි ගිනිසේ කියලා පෙන්නලා දෙන එක බුදුරජාණන් වහන්සේගේ තියෙන අකරුණාවන්තකමක්වත් අපායට බය කිරිලක්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ විශේෂ ලැබියාවක් ඇති යෝගාවචරින්ඩයි මේ කතා කරන්නේ. බුදුරජාණන්සේ සරණ ගියේ නැති කට්ටියට ඕකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක නිසා බෞද්ධයයි කිව්වට පස්සේ ඒ වගේම යෝ භාවනාවට පෙළඹුණාට පස්සේ ඉතින් පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ මොනවා හරි තමන් වෙත ලැබෙනකොට ඒක ධාර්මික උපෙන් ලද දෙයක්ද කියලා අපි වෙනදා හොරකම් කරන්නේ කාටවත් පෙනේ කියලා හැංගිලා. නමුත් භාවනාවට ගියාට පස්සේ තමන් වෙත පූජා කරන දේත් අහලයි බාරගන්නේ මේක උපයවුවේ ධාර්මික ක්‍රමයකටද කියලා. මොකද ඒ දේ වුණත් අධාර්මික උපේලා තියේදී අනුග්‍රහ කරන්න ගියොත් ආජීවයට බලපාන. ඒ වගේම කාමීත්‍යාචාරය කාමීත්‍යාචාරය කියලා කියන්නේ උපරිමයෙන් කියනවනම් දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කරන දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය ධර්මයි. මෛතුන සේවනයේ කියලා ඒක අපි සඳහන් කරනවා. නමුත් ඒක නැත්නම් ඒක මේ ලෝකයේ තියෙන පැරණිම විනෝදාංශය. ඒක ඒක සාමාන්‍යයෙන් මෛතුන සේවනය පරදව වටා ගැනීම විවාහයත් හා සම්බන්ධ දෙයක්. ඒ නිසා තිරසනුන්ට මෛතුන සේවනයක් නැහැ. ඒ වගේම රජ්ජුරුවන්ට මෛතුන සේවනයක් නැහැ. රජ්ජුරුවන්ට රටේ ඉන්න කොයි ගෑනු කෙනත් ගන්න පුළුවන්. මේ හුදී ජනතාවට තමයි ওই තියෙන කාමිත්‍යාචාර ශික්ෂාපදේ. ඒ හුදී ජනතාව ඒක ඉක්මවපු ගමන් රජුන්ගෙන් රාජ දඬුවම් ලැබෙනවා. ඒ වගේම මේ මිනිස්යාට සැකයක් පහළ වෙනවා. මේ අහිමි සැපක් විඳින්නේ අකප සැපක් විඳින්නේ ඒක නිසා මට කවදා හරි ඊට සාපේක්ෂව මේකට විපත්ති ගෙවන්න සිද්ධ වෙනවා වර්තමාන වශයෙන් උත් ඇත්තටම තියෙනවා අනාගතේ සිද්ධ වෙනවා නමුත් භාවනා කරන්නන් අතර ඔය දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය ධර්මයට යන්න ඉස්සර වෙලා ඒකට අරසාවට දාපු දියාගලක් වාගේ කොටු තාප්පයක් වගේ තමයි මේ රූප බැලීමේ ආසාව අසීමිතව කරන්න ගියොත් ඒකත් වැටෙනවා කාමීත්‍යචාරයට. ශබ්ද ඇහිීමේ ආසාව අසීමිතව කරන්න ගියාමත් ඔය හා සමාන හානියක් සිද්ධ වෙනවා. මේ ගඳ සුවඳ පිටිපස්සේ එලවන්න ගිහිල්ලා අසීමිතව සංවේදී වෙන්න ගත්තොත් ඔය කාමීත්‍යචාරයේම හේවණල්ලක් තමයි. රස තෘෂ්ණාව මේ දිව පිනවීමට තියෙන ආසාව ඒකත් කාමීත්‍යචාරය තමයි. ඒ වාගේම තමයි මේ ඇඳ කුටු කොට්ට මෙට්ට යාන වාහන සුඛපභෝග උපභෝග පරිභෝග වස්තු වලට තියෙන ආසාව ඒකේ සීමාව පැනපු ගමන් අර කියන කාමීත්‍යචාට වැටෙනවා. ඒක නිසා භාවනා මධ්‍යස්ථාන වලට ගියාම තමන් පාවිච්චි කරන්නේ මධ්‍යස්ථානයේ විසින් ඉදිරිපත් කරන සුඛප උපකරණ පමණයි. මට ආරව සැප නැහැ මේ සැප නැහැ කියලා යන්න එපා යක්කුන්න බය නම් සෝහන ගෙවල් හදන්න එපා. එහෙමනම් මෙහි එන්න එපා. මෙහි තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඒකට හැඩ ගැහිම අපි ගන්නවා මෙතනදී සීල ශික්ෂාවක් විදියට. ඒකට හැඩ ගැහෙන්න බැරිකම සීල විපත්‍ය. මොකද මට විතරයි බැරි අනික කටට පුළුවන්. ආනේ විදියට Tamande ඒකෙදී gedara dore තියෙන යම් සැප ප්‍රමාණයක් සුඛෝභෝගී අවස්ථාවල් පාවා දෙන්න වෙනවා. ඉතින් ඒක මේ සීල සම්පත්‍ය සම්පත්‍ය විදියට ගන්නවා. ඒකම නොවි අපි මේ ලස්සන රූප බලන්න බැරිකම නිසා, සද්ද අහන්න බැරිකම නිසා, ගන්ධ රස පහස ලබා ගන්න බැරි නිසා භාවනා මධ්‍යස්ථානයකටවත් එන්න නොහිතන ජනතාව ගැන පොඩ්ඩක් හිතන්න. කී දහහක් ඉන්නවද? ඒ භාවනා මධ්‍යස්ථානට යන්නේ පිස්සෝ මේ ගෙවල් වල ඉඳගෙන රැයට කාලා බුදියාට තිය දෙක තියාගෙන ගිහිල්ලා මේ මොනවට දුක් විඳිනවද කියලා චෝදනා කරන පිරිස කොහොමද 98ට වැඩිය වැඩි. මට 90ටත් වැඩිය වැඩි. ඒතියෙදි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කටයුතු කරන කෙනාත් තව දුරටත් තවත් හික්මවන්න තවත් විපත් වලින් බය කරන්න සරුවචනාංශ කියනවා අසාධාරණයි කියලා. තමන්ගිම වුණාවේ මේ වගේ ප්‍රතිපදාට ආපු කෙනාට ඕනන්ට වැඩි නීති පටවන්න ගියොත් ඒක වඳින්න ගිය දේවල් ඉහි කඩ වැටෙනවා වගේ වෙනවා. ඒ නිසා සරුවචනාංශ මේ පෙන්වලා තියෙන බොහොම මධ්‍යස්ථ කාරණාවක් දැනගෙන මේ මල පැන්නුවොත් සමන් කරගෙන යන ඔය සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදී මේ මධ්‍යස්ථ ප්‍රමාණයට කාමීත්‍යාචාරයෙන් වෙන් වෙන්න ඕනේ. ඒ වගේම මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප කියන බොරු, කේලම්, හිස් වචන, පරුස වචන. මේ හතරෙන් වෙන්ව වාසය කරනවා කියන එක දැන් ඔය අපි ඔය කලින් කියපු තුන කියනකොට ඇඟ ටික හිරි වැටෙනවා. නමුත් හුඟ දෙනෙක් සීලේ කඩාගන්නේ වචනේ. භාවනා මධ්‍යස්ථානවල හුඟ දෙනෙක් සීලේ කඩාගන්නේ වචනෙන්. ඒ නිසා එක වචනයක් කතා කරන්න උනොත් සීලේ කරුණා කියලා හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා යම් වෙලාවක අපිට පුළුවන් වුණොත් දවසක් සම්පූර්ණ කරන වචනයක්වත් කතා නොකර Tamanට මැරිලා උපදින්න ඕනේ ඒ දවසේම තේරෙයි කොච්චර සාන්තියක් හිතට තියෙනවද කියලා. ඒ සත්පුරුෂයාට. අසත්පුරුෂයාට ඒ වචනේ කතා කරගන්න නැතිකම නිසා කොච්චර කණ්ඩ දුන්නත් කොච්චර බොණ්ඩ දුන්නත් මොන සීල රැක්කත් කොට දාපු මාළියෝ කයි ගහි ගහි තමයි ඉන්නේ කවුරු හරි Taman දිහා බලනකන් hinaවෙන්ට බලන්නේ කවුරු හරි හම්බගන්ද කරගෙන වචනයක් කතා කරන්න යනවා අර මුල්ලේ මේ මුල්ලේ කුටු කුටු ගාන ඉතින් එතකොට කාට හරි හිතන්න පුළුවන් නම් යෝගාවචරිකට හිතන්න පුළුවන් නම් මේ කතා කරන දේ මේ ධාර්මිකතාවකින් නැතුව වෙන සාමාන්‍ය වල්පල් නම් ඒකයි සතුන් මැරීමෙන් හම්බ වෙන විපත්‍යය දෙකම එකයි කියලා ඔන්න එතකොට නම් තේරේ වචනයක් කතා කරනවා කියලා කියන්නේ මොන තරම් අකුසල කර්මයක්ද කියලා. මතක තියානින්න මේ කියන බොරු කේලම් හිස් වචන පරිස වචන කර්මපත බවටපත් වෙනවා හරියටම සතෙක් මැරුවා වගේ. හරියටම හොරකමක් කරා වගේ. හරියටම කාමීත්‍යාචාරයක් වගේ. ඒ වුණාට මේ කටේ වචන තොලේ ගෑවිලා නෙවෙයිනේ පිට වෙන්නේ. දවසට පිට වෙන වචන ගණන් තුසින් ගණනින් ග්‍රොස් ගණනින් ගණන් කරන්න බෑ. ඒකෙල්ල කියන භාවනා කරපම හරියන්නේ නැහැ කියලා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ වචන කතා නොකිරීම සිල්පදයක්ද? ඒක භාවනාවට බලපානවද නැද්ද? ඉතින් ඒක අපිට තීන්දුව කරන්න තරම් ඥාන ශක්තියක් අපිට නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ වචනෙන් වචනේ කියලා තියෙනවා. මේ මුසාවාදා, පිසුනා වාචා, පරසා වාචා, සම්පප්පලාව කියන මේ හතරෙන් බේරෙන්න මේ ගිහි ගෙදර ඉඳද්දී නම් මොනම තාලෙන්වත් බෑ. මොනම තාලෙන්වත් බෑ. මොකද අපි ලෝකේ තියෙන හොඳම රේඩියෝ එක ගෙදර ගෙනත් තියානේ Taman කතා නොකරුවොත් ඒක Tamanට කතා කරනවා. ටෙලිවිෂන් වල ඉන්න කට්ටිය ලස්සනට ඇඳ බලඳගෙන කට උල් කර කර උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට මේ අවශ්‍යනවා. නෝ අපේ ගෙදර ඉන්න නැත්තන් ඇයි ඉන්න නිකන් දැක්කට පස්සේ කොහොද යන්නේ? ඇයි හොඳයි නොතිබුණොත් ඒගොල්ලෝ කියන්නේ තරහ වෙලයි කියලා. ඇයි හොඳයි තියෙනවා. මේකේ ලබන කිසිම ලාභයක් නැහැ. සුද්ධ විපත්‍ය සිදෙන සුද්ධ පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් ගෙවල් දොරවල් ඉඳදී අපි වෙච්චරම එලවන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇයි හොඳයි අත්තිමුණ ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ආවට පස්සේ අරකේ ඇබ්බැහිය කොච්චරද කියනවනම් මේකේ කොච්චර බරසාර කරලා කිව්වත් උත්සාහ කරන්නේ කොහෙන් හරි කුටු කුටු ගාලා දෙන්න තුන් දෙනා කතා කර කර. ඒක නිසා හොඳට මතක තියාගන්න මම මේ බුරුමේ ඉඳදී ඒ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කරා මේකේ මේ හත්වෙනි එක තියෙන සම්පප්පලාප කියලා එකක් නෑ හිස් වචන කතා කරනවා. ඒක සම කරන්න ගියව පළවෙනි ශික්ෂාපදයට අදින්න ප්‍රාණඝාතයට සමානයි. හිස් වචන කතා කිරීමත් අපාගාමී අකුසල කර්මයක් හරියටම සතෙක් මරුවා වගේ. ඉතින් ඒකෝට අපි දවසකට සත්ව ඝාතන අකුසලයට සම්බන්ධ කොච්චරක් කරනවා. මේකම තමයි කියව පත්‍ර බලන එකත්. මේකම තමයි කියව නියකතා කියවන එකත්. මේකම තමයි කියව රේඩියෝ අහන එකත්. මේකම තමයි කියව ටෙලිවිෂන් බලන එකත්. ඒ නිසා අපි ගෙදරක ඉඳ ගියාම අපි මේ කරන මේ සාමාන්‍ය පූර්වසි භාවයේ රැක ගන්න කරන වැඩ වලින් විපත්ති කොච්චර සිද්ධ වෙනවද කියලා ලියන්න අපායේ පොත මදි. පිම්පොත් හදාගෙන අපි කොට්ටෙට තියාන බුදිනවා. නමුත් දන්නේ නැතිකම නිසා අනන්ත අප්‍රමාණ අකුසල රැස් වෙනවා. ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. අර කාම මිත්‍යාචාරය කරනකොට ඒකේ ආස්වාදයක් තියෙනවානේ. මේකේ හැමෙකුත් නැතුව විඳවන්නේ. එහෙමකුත් නැතුව විඳවන්නේ. ඉතින් ඒ අනුව බලනකොට බණ භාවනා කරන ඒකටම සැදී පැහැදී කටයුතු කරන එක නා කොච්චරක් ප්‍රතිතද කරගෙනීමක් කරන්න ඕනේද? ඒ සම්පප්පලාපෙන් බේරෙන්නේ. එයා කොච්චර ප්‍රතිසද කරත් අල්ලපු ඇඳේ ඉන්න මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් කටකම දෙයියාවක් නේද කතා කරනවා නම් මේ මනුස්සයා නොදැනීම ඔය මල්ලටම වැටෙනවා. ඉතින් ඒ නිසා පිළිසෙ සමගියේ නැතුව පිළිස ප්‍රතිසද කිරීමකින් තොරව එක්කෙනෙකුට මේක ඇදගෙන යනවා කිව්වහම බොහොම අමාරුයි. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියානින්න මේ විපත්ති බුදුරජාණන් වහන්සේ පෙන්නලා පටන් අරගන්නේ අපි ඉස්සරහට කරන්න යන්නේ බොහෝම බරසාර වැඩක්. බරපතල වැඩක්. ඒ වැඩේ සාර්ථක වෙන්න කල යුතු දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ කල යුතු යුතුයකම් නෙවෙයි වැදගත් වෙන්නේ නොකල යුතු අයුතුයකම් නොකල යුතු නොපනත්කම් නොකල යුතු ඡණ්ඩ පරිසදේවල් ඉතින් මේක කල යුතු දේවල් කිරීම කියන එක අපිට අම්මට තාත්තට යුතුයකම් ඉෂ්ට කරනවා ගුරුවරට යුතුයකම් ඉෂ්ට කරනවා රට යුතුයකම් ඉෂ්ට කරනවා වගකීම් ගොඩක් කියන්න පුළුවන් ඒක කියත හැකියි දරුවෙකුට මල්ලෙකුට කියත හැකියි. නමුත් නොකල යුතු නොපනත්කම් නොකර සිටීම කාට කිව්වත් අරියාදුර තමයි හිතේ. කාට කිව්වත් අරියාදුර නිසා බුදුරජාන් වහන්සේ අනිකුත් ඇත්තෝ වගේ එවුවා මේ විධාන එහෙම නැත්නම් පනත් විදියට නෙවෙයි උන්වහන්සේ දේශනා කරන්නේ අනවනත් විදියට නෙවෙයි අනක් නැති පනත් විදියට. පැනවීමක් කරනවා අණකිරීමකින් තොරව. ඔන්න ඔතනයි සදාචාරය කියන්නේ. බෞද්ධ සදාචාරය දින ඔන්න ඔතනයි. බෞද්ධ සංස්කෘතිය කියන්නේ ඕකට. බෞද්ධ හැදියා කියන්නේ ඕකට. බෞද්ධ මහාත්මගති කියන්නේ ඕකට. තමන් බුදුහාමුදුරුවෝ පනවපදී පුළුවන් තරම් අරසා කරාට කාගවත් අපේක්ෂා කරන්නත් එපා කාටවත් ඇඟිල්ලෙන් ඇල්ල කියන්න යන්නත් එපා එයාට ඕනනම් එයා හොයාගෙන අරස වෙච්චාවයි තමන් කරන්න ගිය ගමන් අර ගෙවල් දොරවල් තියෙන අය හොඳයියත් නැති වෙලා මේ සීලය නිසා අම්මචර ආචාර ධර්ම ප්‍රශ්න ඇති කරගන්න. සමාජ ප්‍රශ්න ඇති කරන මේකට කියනවා සදාචාරවාදී. මේ සදාචාරවාදී සහ මූලධර්ම වාදී දෙකම එකයි. මේ සදාචාරවාදයෙන් තමයි ලෝකෙට යුද්ධ දෙකක් ආවේ. ওই මූලධර්මවාදයෙන් තමයි ලෝකෙට යුද්ධ දෙකක් ආවේ. ඒ කතා කරන කට්ටිය බොහෝම සදාචාරවාදී. සදාචාරය නැති කට්ටිය මරුවට ප්‍රශ්නයක් නැහැ කියන මට්ටමට මේගොල්ලෝ සදාචාරයේම ආපිට කපාගෙන Tamanගේ අධිකාරී ශක්තිය හදාගෙන දුවන ලෝකයක් තියෙනවා. රාජ්‍ය නායකෝ සියලුම දෙනා උච්චරයි. ලෝකේ ඉන්න ඔක්කොම රාජ්‍ය නායකෝ තන තමයි ඉන්නේ. ඒ නිසා රාජ්‍ය නායකයන්ට නිවන් දකින්න බොහොම අමාරුයි. අමාරුයි. මොකද මේක පැටවිල්ලෙන්නේ නායකත්වයේ එනිසා කොත්තන හරි අයියා වෙන්න ගියොත් කොත්තන හරි අක්කා වෙන්න ගියොත් ඉතින් නිවන බාධායි කියලා හිතා ගන්න. අපිට ඕනලා තියෙන්නේ භාවනා කරන්න ගියත් අයියා වෙන්න හදනවානේ. ඒත් අක්කා වෙන්න හදනවා. ඒ කොහේ ගියක් අක්කා වෙනවා. කක්ක නොවීමට නම් මතක තියාගන්න මේ අපිට තියෙන්නේ අරසා වෙලා මේක රැකගෙන ඉන්න එකයි ඒ නිසා කායික දුස්චරිත මෙතන කෙනෙකුට තරබල වගකීමක් වෙන එක නෝන කෙනෙක් දන්නවා සතෙක් මැරුවොත් අපාගාමී වෙනවයි කියලා. හොරකම කිරු තබා ගන්න වෙනවයි කියලා ඒක ඔළුවට පොල්ලෙන් ගහවගේ තේරෙනවනේ. කාමීත්‍යචාරය කර කර භ්‍රමචාරය රකින්න බෑ කියලා තේරෙනවනේ. බොරුව කියලා මේ ඉස්සචන පරිසෝචන. ඉතින් මේ වගේ සියුම් තැන් වල ඒ කඩ කඩින් කඩ තොළු පිරිමහින් නැතුව අපි කොච්චර අනික් පැති වල දැම්මත් ඔය සමාධියේ හිටින්න වාජනේ ඇහිදල් වැඩි. එතකොට ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා. ඔය කොච්චර සමාධි කෙරුවත් ඔය ඇහිදල් මකන්න නැතුව බෑ. ඒ ඇහිදල් මකන්න ඕනිසයි ਸਰවචනාදී ඉස්සල්ලා මේ සීල විපatti පෙන්ලා දෙන්නේ. ඒ විපatti සාමාන්‍ය භාවනා කරන්නේ නැති ඇත්තන්ට ඔහොම පැත්තකට පැත්ත කරලා ගෙනල්ලා සුදු අන්දවලා බාපණයක් දාලා වාඩි කරලා අහපල්ලා කියලා කියන්න ඕන කමක් නැහැ. මොකද ඒ කට්ටිය බුදු දානසගෙන වැඩි එච්චරම අපේක්ෂාවකුත් නැහැ. මේ ජීවිතේ නිවන් දකින්න ඕන කමකුත් නැහැ. ඒ ඇත්තන්ට ඒ සීලේ නැති වෙන තරමට තමයි කාමසුඛේ වැඩි වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේකට සැදී පැහැදී ඉදිරිපත් වෙලා ඇලුම් ඇවිදුම් කරලා ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා නම් ඒක නා දැනගන්න ඕනේ අර එදිනදා ජීවිතේ වැඩිය හිත අලුත් වීමක් පරිතද කර ගැනීමක් සමාදන්ව රකින්න ශික්ෂාපදයකින් තමයි අපි බාහන භාවනා නොකරන කෙනයි භාවනා කරන අතර වෙනස දකින්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ආනාපාන සතිය අපි ගත්තයි කියලා කියමු. ආස්වාසේ ප්‍රස්වාසේ දෙක අතර වෙනස දකින්නේ නැත්නම් ඒ මනුස්සයාට ආනාපාන දිගේ ඉදිරියට යන්න බෑ. මම ආනාපානේ කරනවා මට ආනාපානේ ඉන්න පුළුවන් මෙච්චර වෙලා ඉන්න පුළුවන් කිව්වට අපි කවුලාකාරය ඇහුවොත් මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැක් ගන්න පුළුවන්ද කියලා. ඒකේ උඟ දෙනෙක් කියනවා එහෙම දෙයක් හිතලත් නැහැ දන්නෙත් නැහැ කියලා. ඒ වගේ තමයි මම සිල් රකින්නවා. ඒ සිල් රකින්න නැති එකනත් එක්ක මෙන්න මේකයි මගේ තියෙන සුවිශේෂත්වය කියලා කාට හරි තේරෙන්නේ නැත්නම් ඒ මනසා සිල් රකින්නවා කියන නම ගාගත්තට ඒ සංඥාව ගන්න හැදුවට අර මේ දෙකේ වෙනස තේරෙන්නේ නැහැ. ඒ නිසා දුසිල්ලතුන් අතර සිල්පත් සිල්පද රැකීම විසම ලෝකයේ සමහිත පැවැත්වීමක් කියලා කියනවා. ඒ විසම ලෝකයේ සමහිත පවත්තන මේ සිල්වතා හෝ සිල්වතිය තව කාටවත් එකෙන් හිත්‍රිද වීමක් ඉඟි කිරීමක් කරන්නේ නැතුව ආරසා කරන්නේ නැතුව ඊටයින් තියෙන සමාධි ශික්ෂාවට නැත්තම් චිත්ත භාවනාවට යන්නමාලු. ඒ නිසා මේ සීලයෙන්ම බලා ගන්න පුළුවන් කෙනෙක්ගේ හැසිරීමෙන්ම මේ කෙනා ඉදිරි මාර්ග කටයුතු සඳහා සමාධි භාවනාවක් සඳහා සදී පැහැදී ඉන්න කෙනෙක්ද නැද්ද කියලා. එහෙනම් Tamanටමත් බලන්න පුළුවන් Taman මේ මේ ඉදිරිපත් කරගත්ත විවස්ථා ඉදිරිපත් කරගත්ත සිල්පද හරක් ගාන දන්නේ නැතුව හරක් රැනක් රකින්න මෝඩ ගොපල්ලෙක් වගේ වචන ටික කතා කරුවාට මේකෙන් මොකද්ද අදහස් වෙන්නේ කියලා දන්නේ නැත්නම් හරක් ගාන දන්නේ නැතු ගොපල්ලෙන් හරක්ෙන් රැකීමක් කලාපෘත් වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන එක තමයි ශිල්පදේ දිගපල්ල දාන්නේ. ශිල්පදෙන් අදහස් වෙන දේවල් දාන්නේ. එහෙම නොවුනොත් එයා මේ භාවනා කිරීමට යෑම නිසාම වෙනද සාමාන්‍යයේදී අද සීල විපත්‍යක් වාටපත් වෙනවා. ඒක මේ සමාදන්ව ශිල්පද රකින්න නිසා කරන දෙයක්. ඉතින් ඒක නිසා බටහිර චින්තනයේට අනුව කල්පනා කරන බොහෝ දෙනා කෙලින්ම දක්ෂ භාවනා විපස්සනා ගුරුවරයෙක් ළඟ ගිහිල්ලා උඩින් කරලේ වහන්න හදනවා සීල සමාධි හරහා නොගී. මේක තමයි අද වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හදන බුද්ධ ආගම. දානයක් ඕනේ නැහැ, සීලයක් ඕනේ නැහැ, සමාධියක් ඕනේ නැහැ. කෙලින්ම විපස්සනාට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලා අහනවා. ඒ ඔපරේෂන් එකකින් හරි කමන්නේ ඉන්ජෙක්ෂන් එකක් දීලා හරි කමන්නේ පෙත්තක් ගිල්ලලා හරි කමන්නේ ඇඟේ හැප්පිලා හරි කමන්නේ ගන්න පුළුවන් නම් අන්න ඒක ඉල්ලනවා. නමුත් බුදු ඥානසේ පෙන්නේ තාම ආනුපූර්ව ක්‍රමයක් ස්වභාවික ක්‍රමයක් ඒක කරන්න නම් මේ පිළි අර ගන්න ඕනේ ශීල විපත්‍යයේදී ඉදිරි ගමනක් කරන්න බෑ කෙලසිච්ච තැනක ඉඳගෙන ඒ පිරිසුදු වැඩක් කරන්න බෑ ඒ නිසා තම තමන් ඒ ශීලයේ පිළිබඳව කෙටි කාලීන හෝ දීර්ඝ කාලීනව සංසන්දනය සීල අවස්ථාවේදී අවශ්‍යයි. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක්ගේ නිවනක් පතාගෙන නැත්නම් විසුද්ධියක් පතාගෙන ඒ සීලය පිළිබඳ මේ අනක් නැති පණතක් Tamanට පටවගෙන කටයුතු කරනකොට සීලය නැති ඇත්තෝ හරියට ඒ කෙනාට චෝදනා කරනවා මෙයා තනිව නිවන් දකින්න හදනවා ආත්මාර්ථකාමී ඇයි මේ ගෙවල් දොරවල් ඉඳගෙන භාවනා කරන්න බැරි මේ කඩාගෙන තනියම යන්න හදන්නේ කියලා ඒ අත්තන්ට හරියට චෝදනා කරනවා අනිකුත් නිකායන් තේරවාද නිකායට චෝදනා කරනවා තේරවාද නිකායෙත් බණ භාවනා කරන්නට චෝදනා කරනවා මේ තනියම නිවන් දකින්න හදනවා කියලා. ඉතින් නමුත් සීලය විග්‍රහ කරලා හොඳට බැලුවොත් අපි සීලයෙන් කරන්නේ අනුන්ගේ ආචාර ධර්ම අරසා කළ දීමක්. තව කෙනෙකුට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් පුරවැසියෙකුට එයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මම මරන්නේ නැහැ. මම එයාට අයිතිය කරගම් කරන්නේ නැහැ. මම එයාට අයිති කාම වස්තුන් පරිහරණය කරන්නේ නැහැ වැරදි විදියට. මම එයා බොරුවෙන් රවට්ටන්නේ නැහැ. කේලමෙන් බිඳවන්නේ නැහැ. පරස වචනෙන් ඡන්ද පරස වෙන්නේ නැහැ. හිස්සජන කතාලේ මනසක වෙලාව නාස්ති කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා සීලේ යම් කිසි කෙනෙක් රකින්නවා කියලා කියන්නේ ඒ කාන්තික සමාජ ධර්මයක්. ඒක නිසා යම් කිසි කෙනෙක් අනුන්ගේ පුරවැසිකම අනුන්ගේ හුදෙකලාව අනුන්ගේ පිරිසිදුකම අනුන්ගේ විවේකයට රුචි ගතිය ආරසා කරනකොට ඉබේම තමන්ගේ සීලය අරසා වෙනවා. එනිසා අපි මේ භාවනා කරන කාලය තුල බලනවා අනිත් කෙනත් මං වාගයෙන් පණේපා කියලා භාවනා කරන කෙනෙක්. ඒක නිසා මට පුළුවන් ද අතිරේක කුසලයක් විදිහට යාගේ කිසිම හැලහොල්මන කාටවත් දෙන්නේ නැතුව කාටවත් කරදරයක් නොකර මේ මට හම්බෙච්ච ඊට ප්‍රස්තාවයේ මගේ සීල සමාධි ප්‍රඥා කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ මනුස්සයා ඒ කාන්තෙම කරන්නේ ආත්මාර්ථකාමී වැඩක් නෙමෙයි සුද්ධ පරාර්ථකාමී වැඩක්. ඉතින් ඒක බුදුරජාණන්සේ දන්න නිසා ඒ ගහ ගහ ගන්න යන්නෙත් නෑ ගහපා දෙන්න යන්නෙත් නෑ. සිල් ලකින කෙනෙක් ළඟ විතරයි සමාජයේ තියෙන අනිකුත් පුරවැසියන් පිළිබඳ ගෞරවයක් තියෙන්නේ. අනික් කෙනාගේ මේ පුරවැසි භාවය පිළිබඳ සැලකිල්ලක් ගෞරවයක් තියෙන සිල් ලක්ෂණ කෙනා විතරයි. නමුත් සාමාන්‍ය ජනයා කියන්නේ සිල් ලක්ෂණ කෙනා ආත්මార్థකාමී යා කැලේටරින් ගන්න තනියෙන් බාහන කරන්න හදනවා. ඌට වැඩිය නරකද මේ දරුවන්ගේ මල්ලන්ගේ වැඩ බලන එක. එහෙනම් මේ දාන ආදී කටයුතු කරමින් සමාජ සේවා කරන එක, කරුණාවෙන් මෛත්‍රියෙන් අනුරුදව කරන එක ආදී වශයෙන් ගොඩාක් වචන තියෙනවා. ඒක මේ අපි ඉන්න සමාජයේ ඉන්න දුස්සීලයන්ගේ එකක් නෙමෙයි බුදුජානනාංශී කාලේ ඉඳලා අද වෙනකම් ඉඳලා තියෙනවා. නමුත් සර්වඥයන්දී පැහැදිලිවම පෙන්නනවා මේ සීල විපත්තියකට තමන්පත් වෙනවයි කියලා කියන්නේ තමන් සමාජයේ තමන් එක්ක ජීවත් වෙන තව පුරවැසියෙක්ගේ මානවයිති වාසිකම් වලට ඇඟිලි ගහලා. ඒක විපත්ති. ඒක නිසා ඒක සමාජ මට්ටමොත් ගුටි කණ්ඩ වෙනවා. අපාගයට ගිහිලත් ගුටි කණ්ඩ වෙනවා. නිදාගත්තට පස්සේ තමන්ගේ බඩපපුව දාගිනවා. ඒ මිනිස්සුත් කම්මුල රත් වෙන දෙකක් ගන්න වෙලාව. මේ හතරෙන්ම නිදහස් වෙනවා කියන බුදුරජාණන් වහන්සේ තමන් සිල් රකින්නකොට. අත්තානුවාද බයක් එන්නේ නැහැ. ඒවට කියන සීල සම්පatti කියලා. මම ඉස්සර අනුන් ගැන දැකුවේ අනුත් එක්ක කටයුතු කරේ මනසගේ මානසිකත්වයට මොන වුණත් කමක් නැහැ කියලා. දැන් මට එහෙම කරන්න බෑ. මම දන්නවා මේ මානසිකත්වයේ පිරිසුදු රැකගත්තේ නැත්නම් සමාධියක් ගන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනෙක් නොවේවා. ඒ විල ඒ මනස ඒ හිත කැළඹුවොත් අනිවාර්යයෙන් මට කැළඹෙන්න වෙනවා. ඒක නිසා නොකානොබී හිටියත් තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් අනවන්න එපා. තව කෙනෙකුට කතා කරන්න එපා. මේ බවට යම් කිසි කෙනෙක් දවසින් දවස දවසින් දවස දියුණුවක් Taman තුල පෙන්නනවා නම් සුද්ධ වශයෙන් භාවනායි දියුණුවක්. එහෙම නැතුව හොරෙන් හොරෙන් කුතු කුතු ගගා මේ කොහොමද අනේ සංකාරූපිකා ඥානෙ ලබා ගන්නේ මේ ඔයාට තේරෙනවද අනේ උද්‍යප්පේ ඥානෙ ගන්න ඇති අපි දෙන්න රැයට ගිහිල්ලා net එකෙන් වහගෙන මෙව කතා කරමු කියන කතාවල් වලට ගියොත් ඉතින් ඒක පැහැදිලිවම ප්‍රතිපත්ති වලට විරුද්ධයි සීලේ කැඩීමක් වෙනවා විපත්‍යක් වෙනවා මේ ඔක්කොම වැඩි හිටියෝ ඔක්කොම දැනටමත් චරිතයක් හදාගත්ත කට්ටිය නමුත් ඇඟට පතට නොදැනී තොලේ කටියේ නොදැනී තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ නිසා විපත්තිකර අවස්ථාවල් සීපත් කරගන්න මේක බයකරනද එහෙම නැත්නම් මේ භාවනා කරන හිතට ලෙඩ කරවන්න කරන කතාවක් නෙවෙයි මේක නොදැනුවත්කම නිසා කළොත් <clears throat> දුරදි කියන නකුරු මේ ආදීනව තියෙන නිසා සීල විපත්‍ය තේරුම් ගන්න ඒක අනිත් පැත්ත හරවලා වෙනසට වැඩි අනුන්ගේ විවේකයට අනුන්ගේ හුදකලාවට අනුන්ගේ පිරිසිදුකමට ඉඩ දීලා කටයුතු කෙරුවොත් Tamanට එතනම තේරෙන පටන් අර ගන්නවා අනුන්ගේ විවේකයමයි තමන්ගේ විවේකය කියන්නේ. අනුන්ට දෙන හුදකලාවමයි තමන්ගේ හුදකලාව වෙන්නේ. ආන්නේම කරනකොට තමන්ට ඉස්සර මම මේව දන්නේ නැතුව මේ නෑදෑකම කියලා හිතලා යාලුකම කියලා හිතලා අනුන් එක්ක භජනෙට යනවා. නමුත් වැඩිසෙනේ භජන දබරෙටයි කියලා අන්තිමට නෑදෑයත් එක තමයි වැඩියෙන්ම ගැටෙන්නේ. ඒ නිසා ලොකු සාංශ විවස්ථායිලා තිනවා හිතවත්ත කියා හෝ කිට්ටුවන්තයි කියා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. අපිට පේන්න මේ හිතවත් කට්ටියත් එක තර්ජන නෙවෙයි සිප වෙනඳ ගැනීමනේ කරන්න කියලා. දැන් සිප වෙනඳ ගන්න කට්ටියම තමයි පිහිය බසන්නේ. ඒ නිසා අනුන්ට තර්ජනය කරන්න අපිට අයිතියක් ඇත්තේ නෑ මගේ දරුවා උණයි කියලා. ඒ දරුවා ලෑස්ති නැත්තම්. අපි ඒක පටව ගන්නවා නෑ මම අම්මනේ මම්මගේ තාත්තනේ දරුවට විධාන කරන්න හදනවා. මේ අම්මයි තාත්තගේ කාමදේවණෙන් ඇති වෙච්ච අතුරු බලයක් දරුවා කියන්නේ. වෙන මොකක්වත් නැහැ. බොරුවට නිකන් අනම්මනම් හිතාගෙන ඉන්න යන්න එපා. ඒ දරුවා හිතාන කරූප එකක් නෙවෙයි. දැන් හම්බුනාට පස්සේ ඒ දරුවට කෙවිටි අරගෙන ගිහලා ගහන්න ගියාම ඌ අම්මටත් පිහිය බසනවා තාත්තටත් පිහිය බසනවා. ඒක නිසා ඉස්සෙල්ලා Taman දැනගන්න ඕනේ මම මගේ චරිතය හරියට රැකගත්තොත් අවශ්‍ය වෙලාවට ඒ දරුවට හෝ ශිෂ්‍යයාට හෝ ගෝල බාලයාට හෝ ඕන තරම් පිරිසුදු කරගන්න වෙලාව තියෙනවා. Taman කක්කොට්ට වගේ හරහට යන ගමන් දරුවන්ට කෙලින් ඵලයන් කිව්වට හරියන්නේ නැහැ. මොකද දරුවන්ටත් ඇහැකන තියෙනවා. වැඩිපණ කිව්වට හරියන්නේ නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න දරුවෝ කියන්නේ පිරිසුදු මනසක් ඇති සතෙක්. අපි වගේ නරක වෙච්ච જાතියක් නෙවෙයි. උණ්ඩ බලනකොටම පේනවා මේ මිනිස්සු රෙදි නැතුවයි මේ කතා කරන්නේ ශිෂ්ටාචාර වෙන්න කියන්නේ. ඒක නිසා කාටවත් ඒව කරන්න ගිහිල්ලා අනා ගන්නවා විපත්තියටපත් වෙනවා වෙනුවට ආදර්ශවත් චරිතකින් සීලෙකින් කටයුතු කරන්න ගියාම Tamanටම මොකද්ද අත්තානුවාද බයක් නැහැ. මම කාටවත් විනයගරු කරන්න යන්නෙත් නැහැ, හදන්න යන්නෙත් නැහැ. මට අවස්ථාව ලැබුණොත් ඇහුවොත් මම ආර්දනා කිරොත් කියලා දෙනවා. නැත්නම් මම පරිසං වෙන්න හදනවා කියනකොට ලැබෙන මේ සම්පත්‍තිකර අවස්ථාවට බුදුදහම කියන්නේ අත්තානුවාද බයෙන් තොරයි. අත්තානුවාද බය තියෙන එක තමයි රැ වෙනකොට බය වෙන්නේ. අත්තානුවාද බය තියෙන එක තමයි ලෙඩ වෙනකොට බය වෙන්නේ. අත්තානුවාද බය තියෙන එක තමයි වයසට යන බය. අත්තානුවාද බය තියෙන එක තමයි මරණට බය. Taman වෙනදාට පිටේ සිල්ලන්තයි කියලා දන්නවනම් දවසින් දවස දවසින් දවස ඒ මනුස්සයාට මෙහෙර ඇවුණයි කියලා බයක් එන්නේ නැහැ. ලෙඩ උණයි කියලා බයක් එන්නේ නැහැ. වයසට ගියයි කියලා බයක් එන්නේ නැහැ. මරණයට බයක් නැහැ. අනේ ඒක අපිට දෙන්න ඉන්න එක මුතුමාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ අනුන්ගේ සිල්පද රැකිල්ල වැත්තක තියේදී තමන් කරුණා කරලා සිල්පද රැක්කොත් පළවෙනි දේ තමයි Tamanට තේරෙයි මං අනුන්ගේක කෝකටත් මගේ ශිල්පද දවසින් දවස අදි ශීලයක් වඩටපත් වෙනවා කිව්වොත් ඒකට කියන්නේ සාසන සම්පatti කියලා. අපේ ජීවිතේ ලබන්න පුළුවන් සල්ලි වලින් ගන්න බැරි පුදුමාකාර සම්පත්තියක් තමයි මේ Tamanගේ ශීලයේ වැඩි ඒ වෙනකොට අපි කොච්චර ඉස්සර වැරදි වැඩ කරලා තිබුණත් කොච්චර දුස්සීලව හිටියත් කවදා ඉඳලා හෝ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැහිමක් කරන්නේ නැතුව Tamanගේ ශීලයේ ගැන තකන සීල ගැන සලකන තැනටපත් වෙච්ච ගමන් එතන ඉඳලා මිනිස්සු ස්තුති කරන්න හදනවා. හැදිච්ච ඔච්චර කල් නැහැදිච්ච ගෙදර නැහැ හැදිච්ච ගෙදර නැහැදිච්ච එක වගේ හිටියා දැන් නම් මේක හැදිච්ච ගතියක් පේන්න තියෙනවා. අත්තානුවාද වචරනේ පරානුවාද බයමුත් අපිට නිදහස වෙන්න පුළුවන්. මුගව දෙනෙක් හිතනවා ඒ කාන්තෙන් පරණ අකුසල් කෙරුව කෙනෙක්, දුස්සීලව හිටපු කෙනෙක් නිසා සිල්වන්ත වුණත් ගුටි කණ්ඩ වෙයි, ගහන්න බනින්න වෙයි කියලා. නමුත් අපි හිතනට වැඩිය මේ ලෝකය සිල්වතා කෙරෙහි බොහෝම මෙලෙක් ගතියක් දක්වනවා. කවදා හරි Taman තීරුමක් ඇදුව මම ඉස්සර මෙහෙමයි ඡණ්ඩාය පරිසවා දැන් කරන්නේ කියලා ගත්තොත් තීන්දුවක්. ඒකට අනු හැසිරෙන පටන් අරගත්තොත් ඒකට ඔක්කොම බෞද්ධය විතරක් නෙවෙයි අනුග්‍රහ කරන්නේ. අබෞද්ධයත් අනුග්‍රහ කරනවා, සතාසරුබයත් අනුග්‍රහ කරනවා, ගහකොළනුත් අනුග්‍රහ කරනවා. ඒ නිසා අනුන්ගෙන් Tamanට හම්බ වෙන තියෙන බය එනතම් විවේචන ඔක්කොගම මේ සීලපදේ රැකීමෙන් පරානුවාද බයකට ඉස්තර තිබුණු ඒ බය වෙනුවට දැන් පරානුවාද බය නැත්තම් ශාස්ත්‍රීය මණ්ඩලයකට හෝ බ්‍රාහ්මණ මණ්ඩලයකට හෝ පඬිත මණ්ඩලයකට හෝ දේව මණ්ඩලයකට හෝ බ්‍රහ්ම මණ්ඩලයට කිරීමේ යන්න පුළුවන් කිසි බයක් නැහැ. ඉස්සර පව් වැඩ කරලා තියෙනවා. දැන් සමාදාය සික්කති සික්කාපදේශ. දැන් මම සීලවන්තයි. ඒ නිසා කවුරු හරි කිව්වොත් අපෝ කමෙන්න මෙහෙමයි මෙහෙමයි ඉස්සර මෙහෙමයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා කිතේක එහෙම තමයි. දැන් මේ මම පරණ ගොණයි කරත්තේ විකුණලා ඒ ගන්සවා බිස්නස් දැන් කරන්නේ නැහැ. දැන් මම සීල් රකිනවා. ඒකට ඒ වචනෙට ගැළපෙන්න ජීවත් වෙනවා නම් දිව්‍ය ප්‍රඥා සලකනවා. එක ජීවිතයක් තුළ ගන්න පුළුවන් දෙයක් නිසා බුදුජානනාංශයේ මේ සීල සම්පatti ගැන කතා කරන්නේ අඟුලිමාල හාමුදුරුවෝ දකින්නකොට ඉස්සර මේ රජුරුවන්ගේ සෙනගත් බයයි. රාජ භටයොත් බයයි. නමුත් මම ශිල්පදයක් රකින්නේ මේ කඩන්නේ කියලා ආර්යකාන්ත සීලෙ පිළිහියට පස්සේ බුදුජානහන්සේ මහා ආනන්ද හැමදුරට මේ අඟුලිමාල හැමදුරන් දුන්නේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. අර කරපු නාටක දේවල් මොකක්වත් නැහැ. බුදුන් දැක්ක, ධර්මයේ දැක්ක, සංඝයා දැක්ක, සීලයේ ඉස්සරහට ගියා. ඒක ශාසනයට විශාල ආඩම්බරයක්. ගොඩාක් සත්තු කපලා තිබුණා නම් ඒ තරමටම ආඩම්බරය ශාසනීය මාසය හැදුනා කිය. අශෝක රජුගේ මුළු ලෝකෙම පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම නරනායකයන්ගෙන් පළවෙනි කෙනෙක්. මොකද ඒ තරම්ම තුප්පහි වැඩ කරා කාලිංග යුද්ධයේදී. ලේ පිට කැපුවා. කපල කපල කපල කපල ඡණ්ඩාශෝක කියන නමට ආවා. බණපදයක් අහපු ගමන් අනිත් පැත්ත හැරුණා. ඊට පස්සේ ධර්මාශෝක වුණා. ඒ දවස්වල මේ මේ සිල්ක් රෝඩ් එක දිගේ ඉරාන ඉරාක මිනිස්සු එනවලු ඉන්දියාවට ධාර්මික රජ කෙනෙක් පහළලා ඉන්නවා කියලා බලලා ඒ තරමට වෙනසක් ඇති කරන්නේ නිසා බණපදයක් අහපු දවසින් ආය සතුන් කැපිලා මොකුත් නැහැ අශෝක ධර්මයක් කියලා හදලා ගහකොළට පවා සලකලා සතුන්ට පවා ස්පිරිතාල හදලා ධර්මයක් මිනිසුන්ට කියලා දුන්නා 84000ක් විහාර කෙරුවා රට දැසිරික් කරා එතකොට අටුවාචාරින් වහන්සලා කියනවා ඒ දඹදිව තලයේ උඩින් ගව්වද්දර උඩ ගිය කුරුල්ල කොබෙය බව දන්නවලු ධාර්මික රජ කෙනෙක් හිටියයි කියලා. පොළොවේට ගව්වක් කරන කහිට වැල් ගැඩවිල්ලක් දැනගෙන හිටියලු ධාර්මික රජෙක් ලෝකේ ඉන්නවයි කියලා. කොදෙව් 700ක හිටපු ජනතාව දැනගෙන ඉඳලා තියෙනවා ඉන්දියාවේ ධාර්මික රජ කෙනෙක් හිටියයි කියලා. හැබැයි මේ ඡන්ද මිනිස්සෙක්. මේ සීලයක පිළිහිටියට පස්සේ මේ මනුස්සයාකට ඇතිවෙච්ච මේ වෙනස අර අපරාධ කොච්චර තිබුණත් ඒ ඔක්කොම මකලා දාන්න පුළුවන්. ඒ නිසා පරානුවාද බය පිළිබඳව අපි පත්තරේට දැනුමක් දාගන්න පුළුවන් මම සීලවන්තයි, ගුණවන්තයි, ත්‍යාගවන්තයි කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඕනනම් දාතයි මුළු පේජ් එකම දීලා ගන්න පුළුවන්. එහෙනම් පොත්පත් වලට පචලිනේකට කීයක් කර දීපු ගමන් දෙනවා සපෝට් එකක්. මොකද එකකින්වත් අවංක මිනිස්සයා සලකන්නේ නැහැ. මොකද සීලක පිටපු ගමන් ඒ පරානුවාද බය පිළිබඳව පුදුමාකාර වෙනසක් එක ජීවිතයක් තුළ ලබන්න පුළුවන් බවයි සරුවචනංශ මේ විස්තර කරන්නේ ඒ නිසා කියනවා බුදුහාමුදුරු අනුගමනය කරන උපාසක උපාසිකාණන් භික්ෂු භික්ෂුණීන්ට පුළුවන් තරම් මේ ශීලය අදි ශීලයක් කරගන්න. පුළුවන් තරම් මේක විපත්‍යක් කරගන්න එපා සම්පත්‍යක් කරගන්න. කරගත්තට පස්සේ උන බුදුන් එක්ක ඉන්නා වගේ සරුවචනංශගේ සිවුරේ හැවණැල්ලේ ඉන්නා වගේ හොඳට ආසන්න සම්බන්ධකමක් එන්න පටන් ගන්නවා විශේෂයෙන්ම දුසිල්ලතා සුසිල්ලත් උනාට පස්සේ. ඒ නිසා අපිට දුසිල්ලත් වෙලා හිටියේක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ බුදුබණ ඇහුණාට පස්සේ බුදුන් දැක්කට පස්සේ ධර්මයෙන් දැක්කට පස්සේ සංඝයා දැක්කට පස්සේ නැමීම ඇති වුණා නම් අර විපත්තියම සම්පත්‍ය බවටපත් කරගන්න පුළුවන්. මේ ත්‍රිපිටකයේ එහෙම නැත්නම් අටුවාවේ වැඩියෙන්ම ඔප්නම් වල කතා කරලා තියෙන උඟාක්ම දුස්සීලියෝ සුසිල්වත් වෙච්ච කට්ටිය. සුසිල්වත් වෙච්ච කට්ටිය ගැන එච්චරම නිකන් සාමාන්‍ය උප්පත්තියෙන් සිල්වන්ත කට්ටිය ගැන එච්චර විස්තර නැහැ. වැඩියෙන්ම දුසිල්ලලා සිල්පත් වෙච්ච කට්ටිය බුදුහාමුදුර ලෝකෙන් පහළ වෙච්ච වීමෙන් ඇති වෙච්ච සුඛය. ඉතින් අපිටත් පුළුවන් ඒකට සාක්ෂියක් වෙන්න. යම් ප්‍රමාණයක අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා නම් ඒක දැක දැක දන දන ඊට පස්සේ මම ඒක කරන්නේ නැහැ කියලා බහා තැබීමෙන් විපත්‍යක් වෙන්න තියෙන සීලේ සම්පත්‍යක් කරගන්න පුළුවන්. ඒතකොට දණ්ඩ බයක් එන්නෙත් නැහැ. කවදා හෝ මම පොලිසියට අහුවෙයි, ඉරේ විලංගු වැටෙන්න වෙයි කියලා බයක් එන්නෙත් නැහැ. මොකද ඒ වෙනවනම් පරණ කරපුවාට වෙන්න පුළුවන්. ඒකට සතුටින් යන්න පුළුවන් මම ඒක කරලා තියෙනවා. නමුත් දැන් පැහැදිලිවම කියන්න පුළුවන් මම පැහැදිලිවම ඔය කවුරු පොලිසිය තිබුණත් නැදත් මම සිල්පද කඩන්නේ නැහැ. ආනේ විශ්වාසය ආවට පස්සේ ඕනම කෙනෙක් ගාවට අභීතව මූණ දෙන්න පුළුවන් ශක්තියක් යනවා. ඉතින් අපිට පුළුවන්ද මේ මේ කියන සීලයක තියෙන මේ අත්තානුවාද බය නැති පරානුවාද බය නැති දණ්ඩ බය නැති යුගයක් අපේ දරුවන්ට පෙන්ලා දෙන්න. එහෙම නැත්නම් අපේ දරුවෝ උපදින හැම එකම අසහනෙටනේ වැටෙන්නේ. උන් කොච්චර ඉගෙන ගත්තත් කොච්චර සල්ලි අම්බ කරවත් කොච්චර නිතර දරුවත් වැටෙන්නේ අසහනෙට. ඒක හොඳටම පේනවා දියුණු රටවල් වලට ගියාට පස්සේ ඉපදෙන්න ඉස්සලම කෙතෑගේ 100ට මෙච්චර ගාණක් තන්නේ කර සානේ ජීවත් වෙන. උන් බල්සෝ බල්ලු බලලු වගේ. කිසිම බයලජ්ජාවක් නැහැ. හැබැයි බොහෝම උසස් රස්සාවල් කරනවා බොහෝම උසස් අධ්‍යාපන ලැබලා තිනවා බොහෝම උසස් යාන වාහන වල යනවා. ඇතුලේ හොයන ගහච්ච තෝම් පිට්ටනියක් වගේ හිත. බීල විසිකරුව තැඹිලි කෝම්බයක් වගේ හිත. ඉතින් ඒ වෙනුවට අපි මේ සිල්පද රකින්න ගමන් අපේ දරුවන්ගේ අපි ආදරය කරන ඊගාව પરම්පරාවට මේ දේ දෙන්න පුළුවන් නම් එක පැත්තකින් අපිට භාවනාවටත් ඒක උදව් වෙනවා. ඒ වගේම අපි අප්‍රිය දායාදයක් නෙමෙයි ප්‍රියමනාප දායාදයක් වෙනවා. අද දෙමාපියෝ ගාව එහෙම න්‍යායපත්‍යක් තියනද දරුවන් විශේෂයි. දෙමාපියෝ කරන අමන කටයුතු දිහා බලනකොට දරුවන්ට වමන යනවා. ඒ දරුවන්ට අධ්‍යාපනය දීමට කොච්චර පකා දෙනවද ලොකු සර්ලට. කොච්චර බොරු කියනවද ආණ්ඩුවට. ඒ පොඩි උන්ටව තේරෙන්නේ නැතුව නෙවෙයිනේ. ඒ පොඩි කාට තේනවා මේ අපේ අම්මලා තාත්තලා මේ මොකද්ද මේ උගන්වන්න හදාන්නේ. පටන් ගන්නකොටම බොරුවෙන් පටන් ගන්න. පටන් ගන්නකොටම අල්ලසෙන් පටන් අරගන්න. ඉතින් ඊට පස්සේ කියනවා මේ දරුවා අම්මා තාත්තා කියන්නේ අහන්නේ නැහැ, ගුරුවරු කියන්නේ අහන්නේ නැහැ, ලොකු සර් කියන්නේ අහන්නේ නැහැ කියලා. ඉතින් ඒ පොඩි කාලේ ඉඳලම මේ උගන්නපු දේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ කරන්න බැරි දේවල් නම් අපි කතා කරලා වැඩක් නැහැ. නමුත් හොඳට කල්පනා කරන්න මේ බණහන බණ කියන අපේ අත්තම්බල මුත්තම්බල අපට මෙවුවා කියලා දුන්නේ කොහොමද කියලා විශ්වවිද්‍යාල වලින් නෙවෙයි. විශ්වවිද්‍යාලට ගියා නම් ගණ්ඩ දෙයක් නෑ එහෙනම් ඒක දන්නවා කොයි පචෙත් හරි හරි කරලා කියලා දෙන හැටි. කොයි වැරද්දත් කරලා ගොඩේ නෑ ඇති. පගාව ගහලා ගොඩේ නෑ ඇති. විශ්වවිද්‍යාල නොතිබිච්ච නිසා අපේ අත්තමල මුත්තමලා කෝකෝස් ගෙඩියක් දෙලිඩියක් තම්බන කාලා හුඳලා සීලවන්තව ජීවත් වෙනවා. යන්න බැරි එකක් නෙවෙයි. ඔයගොල්ලෝ මතක තියාගන්න තවරුදු 40 50ක් යනකොට ආයෙත් ඒ යුගේ එනවා. අපි එතන යුග මෙහෙවරක් කරන પરම්පරාවක් දැන්. ඒ නිසා අපි මේක තේරුම් අරගත්තොත් මේ සීල විපත්තියකට ඉපදිලා තියෙන්නේ අපි. නම සීල සම්පත්තියකට මේක හරව ගන්න පුළුවන්. අපි ඒක නිකන් මේ සීලේ සීල සම්පත්තියක් බාටපත් කරන්න හදන එකක් නෙවෙයි. අපි මේ කරන්න හදන්නේ භාවනාවකට පාදක කරගන්න. භාවනාවකට පදනම සකස් කරගන්න. ඒක නිසා කරුණා කරලා මතක තියාගෙන ඉන්න මේක ආචාර ධර්ම පැත්තෙන් එකක් කරනවා. ඒගොම අපි කරන යන භාවනාවට තව දෙයක්. ඊට පස්සේ අපි මරණට පස්සේ හරි අපිට මේ ඉතුරු කරලා යන ආදර්ශයක් තියෙනවා. ඒ නිසා බුදුජානකසේ සඳහන් කරන යම් කිසි කෙනෙක් වීතික්‍රම කෙලෙස් ඔය කියන සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යචාරය කරන බොරු කීලං හිස්සචන පරිසෝචන තියනවනේ අනිවාර්ය සමාජයේ දූෂකෙක් ඒ නිසා කලහගතිය විවාද ඡන්ද පරුස ගති ගොඩක් මතුවෙනවා. යම් කිසි කෙනෙක් සීලයක් සලකලා ඒක නතර වෙනවා නම් එයාගේ වීතිකම භූමිය හිතේ තියෙන කෙලෙස් වල ඡන්ද පරුසම භූමිය මට්ටම් වෙලා යනවා. ඒක පොදු වගකීමකුත් තියෙනවා පෞද්ගලික වගකීමකුත් තියෙනවා. පොදු වගකීමෙන්දී අපි හැම කෙනෙකුටම මේක හදාගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම පෞකාරයට ගල් ගහන්න ගිහිල්ලා තෝ සීලවන්ත නැහැ තෝ භාවනා කරන්න ඉන්න බෑ කියලා එළවණ එක නෙමෙයි තියෙන්නේ. භාවනා නාමයෙන් හරි ගමන සීලික පිළිහිట్లా කටයුතු කරන්න ඔයාලට පස්සේ තේරෙයි. ආන්නේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ වීතිකම භූමිය එක්පාන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒක මේ ජීවිතයේදීම ධිට්ඨ ධම්ම වශයෙන්ම අත්තානුවාද බය නැති, පරානුවාද බය නැති, දණ්ඩ බය නැති අන්තිමටම ඔය කොයි දේ කෙරුවත් දුක්ගති බය කියලා එකක් තියෙනවා. පව් කෙරුවොත් අපායට යනවා. ඒක නිසා ඒ කෙනාට සීලයක නැතිව ඉඳලා සීලයකට ආපු කෙනාට හොඳට තේරෙන පටන් අරගන්න මං අපා මාර්ගයේ ඉඳලා සුගති මාර්ගයට පාර මාරු කරගත්තයි කියලා. ඉතින් මේකම බුදුරජාන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉදිරිපත් කරපු ආචාර ධර්ම පද්ධතියක් මේකේ තියෙන්නේ. වෙන ලෝකේ ඉන්න කිසිම ආගමික නායකයෙකුට ආචාර ධර්ම පද්ධතියක් නැහැ. හොඳට මතක තියාගන්න. ඒක දේවවාදයට බය කරලා යටපත් කරලා තිබ්බා මිසක්කා. උඹ උඹ මේක තේරුම් අරන උඹ සිල්වන්ත වයන් කියලා ඒ සීලේ වගකීම සහ සීලේ පිළිබඳව තියෙන විවෘත මේ අවස්ථාව manussත්වයට කැපකිරුවේ බුදුහාමුදුර විතරයි. අනික් සීලුම දෙනා මෙහෙම කෙරුවේ නැත්තම් බපාගත වෙනවා. සදාකාලික අපායට යනවා. කිසිම සමාවක් නැහැ කියලා පුදුම බයක් ඇති කරලා තියෙනවා. කොච්චර බයක් ඇති කරලා තියෙනවද කියනවනම් අන්‍ය ආගමක කෙනෙක් බුද්ධ ආගමේ බණපදයක් ඇහුවොත් අපාගත වෙනවයි කියලා බය කරලා තියෙනවා. ඒ නිසා කවදාකවත් මේ පොතක් ආශ්‍රය කරන්නෙත් නැහැ. ඒ පැත්තට හැරෙන්නෙත් නැහැ. ඒ මොකද ඒ තරම් බයක් ඇති කරලා තියෙනවා. බුදුජානනාංශ කිව්වේ ඒ ඕන පොතක් උඹලා කියෝපල්ලා කිසිම සාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුට හෝ ධර්මයකට නිගරු කරන්න එපා. හැබැයි උඹේ ඉදිරි දියුණුවේ උඹේ අතේ තියෙන. මට උඹලව සුද්ධ කරන්න බෑ. බුදුරණන්සේ ගැලවුම් කාර්යයක් නෙවෙයි. උන්වහන්සේ සීලය පිළිබඳ අයිතිවාසිකම දීලා කියනවා ලුණු මිරිස් කන මොලයක් තියෙනවනම් Tamanට Taman හිතසුව කැමතිනම් මෙන්න මේ පැත්ත බලන්න බැලුවට පස්සේ යාට ඔය කියන බය හතරකින් වෙන් වෙනවා වගේම ඉහළ භාවනාවල් සඳහා සමාධි භාවනා සඳහා සුදුසුකමකුත් ලැබෙනවා ඊට පස්සේ යාට මේ සීලය කියලා කියන්නේ මොනතරම් අත්‍යවශ්‍ය දෙයක් වුණාට ඉස්සරහට යන්න යන්න Tamanට ඊට වැඩි බරපතල වගකීම් රාශියක් තියෙන නිසා සීලෙන් තමයි අපි ඉස්ලාම් පන්නරේ තියලා දෙන්නේ. මේ මනුස්සයාට යමක් වගකීමෙන් යුක්තව කරන්න පුළුවන්. වගවීමකින් යුක්තව කරන්න පුළුවන්ද කියලා. ඒක නිසා උඟව දෙනෙක් අහනවා මම සෝවාන් වෙලාද, මම සකදාගාමි වෙලාද, මං හතරවෙනි ධානයේද, මට උද්‍යප්පේ ඥාන පහළ හරි ආසයි දැනගන්න. එනමුත් ගඳෙන් කීයක යගේ සීලෙ දිහා බලලා මොකද්ද මේ කරන්නේ කියලා. මේක තනියම කරන්න මොකක්වත් නැහැ. මේක සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ජීවත් වෙන සමාජයෙන් අපිට ලැබෙන ප්‍රතික්‍රියාවලින් බලතැයි වෙනදට වැඩිය ප්‍රශ්න ඇති වෙනවා නම් භාවනාව ප්‍රශ්නයක් කරගෙන තියෙනවා නම් ඒ කාන්තේම අනාගාමී වෙලා නෙවෙයි අනාගන. සුද්ධ අනාගැනීමක් කරලා තියෙනවා. එහෙම නෙවෙයි මාස එnde end end ශිෂ්ටාචාර වෙලා සීල සීලයක සමාදන් වෙලා මාස වෙනදටත් වැඩිය ඉන්ද්‍රිය দমনයකින් යුක්තව කටයුතු කරනවා නම් ඒ ලෝකෙට පෙන්වන්න නෙවෙයි. ඒ නිසා දිහා බලනකොට කියත හැකි මොකද වෙනසක් වෙලා තියෙනවා කියන්නේ. ඒත් සරුවචනසේ කියනවා බොහෝ කල් ඇසුරු කිරීමෙන් තමයි කියන්න පුළුවන් කියලා. මොකද සීලෙක ඉන්නා විදිහට මවා පාන්න පුළුවන්. බොහෝ කල් ඇසුරු කරනකොට කියන්න පුළුවන් මේ මාස තුළ හැබැයි වෙනසක් වෙලා තියෙනවා නම් වීතික්කම කෙලෙස් වල වෙනසම ඇති. ඒ නිසා භාවනා කරගෙන යනකොට සීලයෙන් පටන් අරගෙන සමාධියට යන්නත් පුළුවන් පාරක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ වාගෙම කියනවා යම් කිසි කෙනෙක් බොහොම රැඩිකල් වාදී කෙනෙක් යම් ක්‍රමයකින් සතිය වඩලා සමාධිගත වුණාට පස්සේ යාට සීලේ ඉබේ පිහිටන ගතියකුත් හේතුඵල ධර්මයේ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සිල්වන්ත වෙලා සමාධිගත විය යුතුයි කියලා ඒකායන එක පැත්තකට ගමනක් නෙවෙයි තියෙන්නේ. යම් වෙලාවකට යම් කිසි කෙනෙකුට සති සම්පජාඤ්ඤයෙන් පටන් අරගත්තට පස්සේ ඒ සති සම්පජාඤ්ඤය වැඩෙනකොට එයා ළඟ නොතිබිච්ච සීලයක් තේරෙන පටන් ගන්නවා. එහාට ඊට පස්සේ සිල්ලොතුන් හමු වෙන්න පටන් ගන්නවා. ගුණොතුන් හමු වෙන්න පටන් ගන්නවා. ධර්ම කොටස ඇහෙන්න පටන් ගන්නවා. එවුනට පස්සේ තේින පටන් ගන්නවා. අර තිබුණු කටුකොහල් ගතිය, අවුල් ගතිය නැතුව යන්න පුළුවන් ගතිය. ඒක නිසා එවැනි කෙනෙක් දැක්කොත් සදාචාරවාදියා එයාව කපනවා. නෑ නෑ ඔයාට සීලේ නෑ ඔයා ගන්න එපා මෙහාට ඔයාට ඌව කරන්න බෑ කියලා ගොඩ ඉඳලා අයින් කරනවා සදාචාරවාදී කවදාකවත් අඟුලිමාලට රහත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතයි සදාචාරවාදීකට කවදා හරි පුළුවන්ද පටාචාරාව වගේ පිස්සු වෙච්ච අම්මන්ඩි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. බුදුරජාණන්සේ ඒකදී හොඳටම පෙන්වුවා නෑ. ඕගොල්ලෝ පැත්තකට ලා ඉන්න මට දන්නවා. මට පියත හැකි. ඒ කෙනාට මෙන්න මේ විදිහට සීයලව ගත්තොත් සතිය පිහිටව ගත්තොත් පස්සේ යාගේ සීලිය හදා ගන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකුට තව කෙනෙක් දිහා මැනලා විනිශ්චය කරන්න පුළුවන් හැකියාවක් නැති නිසා සුවාන් වුණාට පස්සෙත් ඒකේනා සෝවාන්ද කියලා දැනගන්න පුළුවන් යගේ සීලයෙන් ඒකත් බොහෝ කල් ඇසුරු කිරීමෙන්. අද දවස් 7ක් 8ක් භාවනා කරපුවම සහතික දෙනවා. අර බාටපත් උනා මේ බාටපත් උනායි කියලා. ඉතින් කට්ටිය හරි කැමැති ඒ වගේ සහතික අරගෙන ඇවිදින්න. නමුත් ඒ කිසිම කෙනෙක් තමගේ සදාචාරය හදා ගැනීම පිළිබඳව වග වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? සාසන විලෝපනයක් සිද්ධ වෙනවා. බුදුජානකේ වැරදියට නියෝජනය කිරීමක් වෙනවා ධර්මයේ වැරදියට නියෝජනය කිරීමක් වෙනවා සංඝයා නියෝජනය කරනවා සීලෙ. ඒ නිසා මතක තියානින්න දෙයතනව හමාර කරමින් මෙහෙම කියන්න පුළුවන්. අපි පැයක් වාඩි වෙන එකක් ගන්න එකමට හිතන්න. අපි පැයක් එක තැනක වාඩිලා හිටියොත් ඒ මුළු පැය පුරාම සතෙක් මැරෙන්නේ නැහැ. ඒකයි මේ මදුරු දැල් දාලා තියෙන්නේ වැරදිලා හරි ගහලා අඳුරෙක්වත් මැරෙන්නේ නැති වෙන්නේ මදුරු දැල් දාලා තියෙනවා. ඒ වගේම හොරකමක් කරන දෙයක් නැහැනේ මේ ඕගොල්ලෝ කවුරු හරි දම්බලා දෙන බතක් නේ ගන්න තියෙන්නේ. ඒ වගේම කාම මිත්‍යාචාරය කරන්න කිව්වොත් අහු වෙනවනේ මේනේ. කරන්න බෑ. බොරු කීලං හිස් වචන පසුනද හතරම වාඩි වෙලා ඉන්නකොට නෑනේ. ඒ නිසා මොනම භාවනා ඵලයක් නැති වුණත් සීලේ 100% ක් පැයක් රැක්ක කියන අයිතිවාසිකම ලැබෙනවනේ මේ මදිද? අපිට ගෙදරින් ඉඳද්දි කාටද කියන්න පුළුවන් මට පැයක් මෙන්න මේ පහ හතරෙන් පහෙන් රැක්කයි කියලා. ඒ නිසා ඒක සතුටු වෙන්නේ කවුද? ඒ බවට සමාදම් වෙන්නේ කවුද? මම මේ පැයක් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට නේ මට මේ අර ඥානෙ ලැබුන්නේ නැහනේ මේ ඥානෙ ලැබුන්නේ නැහනේ කියලා සලු කතා දාන පස්සත ගාගෙන යනවා මිසක්කා. මේ පැයේම මයි ළඟ එකම ශිල්පදයක්වත් කැඩුන්නේ නැහැ කියලා සන්තෝෂ වෙනවනම් එහෙම අපිටම දවසක් හිටියා දෙකක් හිටියා තුනක් හිටියා යම රජුරාට ගසරට ගියත් හොම්බට දැක් දමලා කියතන්නේ උඹටත් ගියාට බෑ යකෝ කරන්න මම දවස් තුනක් සිල්ලා කළා තිනවා කිව්වොත් යම රජුරා සැලුට් එකක් ගහලා කියනවා එහෙනම් දිවි ලෝකයට යන්නේ කියලා. ඒ තරමටවත් බැන්නම් මෙච්චර අවුරුදු 100ක් හමාර ජීවත් වෙන මිනිසෙකුට එක දවස් තුන හතරක්වත් මට සීලේ තිනවා කියා ගන්න තරම් කොන්දපණ නැත්නම් යම රජුරා කණෙන් ඇදලා දාන්නේ ලෝදි හැලියකට. මුලට දුන්න ඉල්ලපු දේ ඔක්කොම යනට එකෙකුට නෑ එක පැයක් සිල් රැක්කයි කියලා එක පැයක් සීල විපත්තියෙන් බේරුණයි කියලා කියන ගතිය. ඒ නිසා භාවනා කරනකොට ඔය වෙන මහා ලොකු දේවල් ඕනේ නැහැ. මේ මූලික අපි හදාගන්නේ පදනම සමාදන් වෙන මනුස්සයට බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා ඒක සීලය ගැන සිහිපත් කිරීමම සම්පත්තියක් කියලා. නිසා භාවනාවට වාඩි වෙනකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්ණයට සරණ යන්න. ඒක තමන්ගේ සීලයේ සරණ යන්න. මට සිල් ලකින කෙනෙක්. චක්‍ර දෙවියන් දත්වන් දියෝ. කාටවත් එහෙම මේක තෙදක් කරගන්න බෑ. ඉතින් එහෙ වගේ මම මේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න පැයේදිමත් මම සත්‍යයක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කෙරෙන්නෙත් නැහැ. කාමීත්‍යචාරකුත් නැහැ, බොරු කේලම් හිස්සචන පරිසවචන නැහැ. ඒ විදිහට මම දවසට පැය 3-4ක් වාඩි වෙනවනම්, පැය 3-4 සක්මන් කරනවා. ඒ පැය 7-8 මට සුද්ධ වශයෙන් වෙන් කරන්න පුළුවන් නම්, ගෙදරදී එක චිත්තක්ෂණයක් වෙන් කරන්න පුළුවන්ද බලන්න. එක චිත්තක්ෂණයක්. හරියටම උපදෙස් දෙන මේක කරපන් කියන්නේ නැති වුණත් අපේ හිත ස්වභාවයක් තියනවාද මෙහෙම මේ සීලයෙන් බේරලා ඉනවා. ඒක පේන්නේ නෝන්ජල්කමක් විදියට. සීල රැකීම බය අඩුකමක් විදියට අපිට පේන්නේ. අපිට පයින් පිම්මට විරි කියන්න පුළුවන් නම් ස්පෝර්ට්ස්මන් කියනවා. නටන කකුලේ ගෙජ්ජි ගමන තරම් හොරකම් කරන්න පුළුවන් නම් ප්‍රධාන දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. වැඩියෙන්ම කාමීත්‍යචාර කරපේකනට තමයි සමාජයේ වැඩියෙන්ම සදාචාර සම්පන්න සාතිලක ලැබෙන්නේ. මට මෙච්චරක් කියලා ඉලක්කම් කියන්න පුළුවන් මිනිහට. හිටගෙන බොරු කියන්න පුළුවන්. පරස වචන කේලම් කියනවා ඕන වෙලාවක පාර්ලිමේන්තුව දොර ඇරලා. එහෙව් ලෝකයක්. එහෙව් ලෝකෙක ඉඳගෙන අපි ඒ ලෝකෙම ඉඳගෙන ඒකෙම අපි හුදී ජනතාව පාටපත් වෙලා අපි අරගන්න වෙනම සම්පත්තියක් මෙවැනි විදියට කිසිම පාලනයකින් තොරව අපේ අතින් පව් කරවන ලෝකයක් මාරපාක්ෂික ලෝකයක් කෙලෙස් බරිත ලෝකයක ඉඳගෙන අපි සටන් ප්‍රකාශ කරනවා යුද ප්‍රකාශයක් කරන නෑ මේ පැයි මම සිල්පද රකින්නයි. ඒ විශ්වාසයමයි සමාධිය කියන්නේ. ඒ විශ්වාසය නැතු කද්දාක සමාධියක් හම්බෙන්නේ නැහැ කියලා බුදුසසුනන්සේ කියනවා. ඒ නිසා අවිපටිසාරත්තානන්ද කුසලානි සීලානි. ඔබ සමාදන් වෙන සීලය කුසල සීලය ආඩම්බර වෙනවා නම් ඒක ප්‍රමෝදයක් බවට පත් කරගන්න මුදිතාවක් බවට පත් කරගන්න මේ මනසට සමාධියක් අලුතෙන් ඉල්ලන්න ඕනේ නැහැ. සීලය රැකීමම සමාධියට හේතුවක් වෙනවා. යදි යදින්න ඕන සිල්වතා යදින්න ඕනේ නෑ මට සමාධියක් වෙන්න ඕනේ කියලා. ස්වභාව සිද්ධියක් තමයි තමන්ගේ සීලය පිළිබඳ ආඩම්බර වෙන මනුස්සයාට හිත සමාහිත වෙන එක. ඒක කාටවත් දෙන්නත් බෑ කාටවත් හොරකම් කරන්නත් බෑ. කාගවත් දැත් තමන්ට හොරකම් කරන්නත් බෑ. ඒ වගේම කල්පනා කරන සංසාරේ කවදාද අපිට මෙහිම අදහසක් බුදුන් නොදැක්කනම් හම්බ වෙන්නේ. බුදුන් නොදැක්කනම් අපිට සම්බන්ධ වෙන්නේ කියලා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේ මිනිස්සෙින්ද එන්න තියෙන විශාල දුක් රාශියක් එන්නේ නැති තැනට හදලා දීලා තියෙනවා. බහුන්නං වතසෝ භගවා දුක්ඛාන සත්තානං දුක්ඛාපහත්තා. අපි නොදැන බත් කකා බුදියාන ගෙදර හිටියානම් සිද්ධ වෙන්න තියෙන අනන්ත අප්‍රමාණ කුසල රාශියක් මේ විදිහේ සුද්ධ සීලක පිළිහිටීමෙන් බුද්ධ ගෞරවයෙන් අපි අරසා කරනවා. ඒ සතුට ඒ මුදිතාවය කියන්නේ සතුට සම්පන්නය තමන් කරගත දේම තමයි ප්‍රමුදිත බවට පත් වෙන්නේ. එච්චරයි සමාධියට යන්නේ. එතකොට චිත්ත භාවනාවක් වෙනවා. ඒක එහෙම නැත්නම් සමාධියට නැඹුරු ගතියක් වෙනවා. ඒ නිසා නිකමට හිතනද මේ බණ හරක් මරණ පිරිසක් ළඟට ගිහිලා කිව්වනම් හොරකම් කරන හොරු පිරිසක් අතට ගිහිලා කිව්වනම් කාමීත්‍යචාරය කරන පිරිසක් අතට කිව්වනම් බඩ දණ්ඩ ගන්න. ඉතින් කුණු බිත්තර ගන්න. ඉතින් බනිනවා. ඒ මිනිසුන්ට බණක් අහලා කිසිම චිත්ත මනස පසීදති ගතියක් එන්නේ නැහැ. බඩ දන්න පටන් අර ගන්නවා. ඉතින් මේ වගේ පිරිසක් කරන දොර වහගෙන තමයි බණ කියන්න වෙලා තියෙන්නේ. මුද්දටම තෝරගත්ත පිරිසක් ඉතින් තියාගෙන ඔයගොල්ලොමනේ දැන් ඉතින් සීලේ රැකලා තියෙන. ඒක නිසා කරුණාකරලා ඒක ආඩම්බරයක් කරගෙන ඒක තෙදක් කරගෙන ඉදිරියට යන්න කියන යුගයක් තියෙනකො එදත් එච්චරයි අදත් එච්චරයි. අන්නේ සුළුතරයට අපිට එන්න පුළුවන් වීම ගැන සතුටු වෙලා ඒකේ අපිට පිළිසර කරන්න තියෙන සේවයේ තමයි සමගිය Tamanට කරගන්න තියෙන සේවය තමයි මේ ශිල්පද කිකි වාණ්ඩම් කියන විදිහට කිකිලියක් විතර රකින කිකිලියක් වගේ සෙමරවලියක් රකින සෙමරමුවෙක් වගේ ඒක රැක්කොත් ඒක තමයි අපි අපි කරන මේ බෞද්ධ සදාචාරය කියන්නේ එන් සියලු දෙනාට තමන් කරන දේ පිළිබඳව හොඳ පැහැදිලි වැටහීමක් ඇතුව ඉදිරියටත් අධිචිත්ත සංප්‍රයුක්ත එහෙම නැත්නම් චිත්ත විපත්‍ය චිත්ත සම්පත්‍යක් පාඩපත් කිරීමේ ඥානයේ පිණිස අදවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.